පින්වත්නි අද අපේ භාවනා වැඩසටහනේ දෙවෙනි දවසේ ඊයේ මම මේ පින්වතුන්ට කියා දුන්නා හේතුඵල ධම ගැන පටිච්ච සමුප්පාදය ගැන මා කල්පනා කළා මේ වෙලාවේදී තවදුරටත් ඒ ගැනම කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ හේතුඵල ධහම කියන්නේ උපාදෝවා සසාගතාන අනුපාදෝවා සසාගතාන බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ නැතත් මේ ලෝකේ තියෙන ධම්මචිති ධම්ම නියාමක මේ ලෝකේ තියෙන ධර්ම පැවැත්මක් මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ තම් තථාගතෝ අபிසම්බුද්ධති අபிසමේ තථාගතයන් වහන්සේලා මොකද කරන්නේ මේ ලෝකයේ මේ පැවැත්ම අවබෝධ කරනවා. අවබෝධ කරනවා. අවබෝධ කරලා ඉවර වෙලා සං අபிසම්බුද්ධිත්වා අபிසමිත්වා ඒක අවබෝධ කරලා පඤ්ඤපේති පට්ඨපේති විවරති භජති උත්තානි කරෝ ඒක විස්තර වශයෙන් විභාග වශයෙන් මේ ලෝකයට ප්‍රකාශ කරනවා සං පස්සතාසිතාහ මේක ඇවිල්ලා බලන්න කියලා උන්වහන්සේ මේ ලෝකයට පෙන්වලා දෙනවා. මේ හේතුඵල හැදෙන පිළිවෙලේ කිසිම දෙයක් මේ ලෝකේ වෙන බාහිර කෙනෙක් හොයාගෙන නැහැ. ඒවා සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ සොයාගත්ත පිළිවෙල අපි අවබෝධ කළාම අප ඒ ධර්ම මාර්ගයටපත් වෙනවා. එහෙමනම් අපි අපි තුලින් අවබෝධ කරගන්න සුවිශේෂ දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේ අපි අහගෙන අපි ඒක පුරුදු කරලා අපි දැකලා අපිත් ඒ අවබෝධය ලබා ගන්නවා. එතකොට අපිට පිළිසරණ වෙන්නේ කුමක්ද? ධර්මයේ පිළිසරණ වෙන්නේ. රහතන් වහන්සේ නමක් පහළ වුණා කිව්වත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කර දෙයින් බැහැර කිසි දෙයක් අවබෝධ කරන්නේ නැහැ. ඒක අවබෝධ කරන්නේම බුදුරජාණන් වහන්සේ පමණයි පරිපූර්ණ විදිහට. ශ්‍රාවකයන් වහන්සේලා කරන්නේ ඒ උන්වහන්සේ අවබෝධ කරපු දේ අවබෝධ කරගන්න මහන්සි අරගෙන අවබෝධ කරගන්නවා. එහෙමනම් උන්වහන්සේ අවබෝධ කරගත්තු සෑම දෙයකම පිළිසරණක් අපට තියෙනවා. මේ හේතුඵල හැදෙන වැඩපිළිවෙල අපේ ජීවිතයේ තුලින්ම අවබෝධ කරගන්නවා කියන එක බොහොම නුවණින් කල්පනාවෙන් සීනුවණින් කළ යුතු එකක්. මොකද හේතුව අපේ හිත හැමතිස්සෙම මුලාවකට තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මුලාවකට සකස් වෙච්ච අපේ හිතේ මේ මුලාවෙන් මිදුණු ස්වභාවයක් ඉබේ ඇති වෙන්නේ නැහැ. අපිට බොහෝ විට සිදුවන්නේ මුලාවට සකස් වෙලා තියෙන සිතින් අපි හිතනදී හිත මවල දෙනවා. මම ඊයේ ප්‍රකාශ කළා හිත කියන්නේ මොකක් වගේද? මායාකාරයෙකුගේ වැඩක් වගේ දෙයක්. මායාකාරයා හැමතිස්සෙම මවලා දෙනවා. මේ මැවිල්ලට අපි අහුණාට පස්සේ මොකද අපිට සිදුවෙන්නේ? මේ මැවිල්ල පස්සේම අපි දුවනවා. මේකේ අවසානයක් නැහැ. හොඳට බලන්න ජීවිතේ හොඳට තේරෙනවා ජීවිතය ගැන වයසට ගිහිල්ලා ඇඟට වැටිච්ච උදවිය දිහා බැලුවාම. වයසට ගිහිල්ලා ඇඳට වැටුණාට පස්සේ බලාගත් බලාගෙන උහි ඉන්නවා. හිතට යම ಗುಣධර්මයක් වශයෙන් විශේෂ දෙයක් හිතට පුරුදු කරලා නැති වුනහම ධර්මයක පිළිසරණක් නැති වුනහම උහි ඉන්නවා. ඒක හරියට කොහමද මේ අරතු සොයන්න වනාන්තරයකට ගිහිල්ලා මුලා වෙච්ච මිනිසියෙකුට වෙච්ච දෙයක්. දැන් කෙනෙක් අරටුව කියන එක දන්නවද? ගහක තියෙන අරටුව කියන කොටස. මේ අරටුව හොයාගෙන වනාන්තරයකට යනවා. මේ වනාන්තරයේ තියෙන කේල් ගහ. ලොකු මහත කේල් ගහ. ඉතින් මේ කේල් ගහ දිහා බැලුවාම හිතෙනවා මේක නම් හොඳ ලොකු අරටුවක් ඇත් කියලා. හිතලා මොකද එයා කරන්නේ? කේල් ගහ පතුරු ගහනවා. පසුරු ගහනකට පසුරු ගහනකට පසුරු ගහලා ඉවර වුණාම එයාට අරටුව ලැබෙනවද නෑ පසුරු ගොඩක් විතරයි අරටුවක් නෑ එයා බලපු දේ නෑ නමුත් එයා නෝනින් සලකන්නේ මේ කිහින් ගහේ නැත්නම් ඊළඟ එකෙත් නෑ කියලා හිතන්නේ එයා හිතන්නේ මේක නැති වුණාට ඊළඟ එකේ ඇති කියලා ඊට පස්සේ මොකද කරන්නේ ඒක පසුරු ගහනවා මේ ක්‍රමයට තමයි අපි මේ ජීවිතය ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ මේක මගේ උපමාවක් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. ඉතින් මේ ජීවිතේ අපි අතීතේ ඉඳලා ජීවිතේ ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා තියෙන ඔන්න ඔය ක්‍රමයට. දැන් අතීතේ හිටපු අය කවුරුත් නැහැ. ඒ ගොඩනැගිලි නැහැ. ඒ අය ආහාර වශයෙන් ගත්තු දේවල් නැහැ. අඳුන් පළඳුන් නැහැ. කනකර ආභරණ නැහැ. කිසි දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතයේ සිදු වුණේ අර කේල් ගහක් වතුර ගැහුවා වගේ දෙයක්. අන්තිමට මොකක්ද අරගෙන යන්නේ? Tamange හිතේ රැස්වෙච්ච දේ තමයි අරගෙන යන්නේ. අපි කියමු අපිට ඉන්නවා විශාල ඥාති පිරිසක්, ධනවත් පිරිසක්, බලවත් පිරිසක්, තීජවන්ත පිරිසක්, උගත් නමුත් අපි මැරෙන්න යනකොට හා හා මට මැරෙන්න බෑ මට මේ වගේ පිරිසක් ඉන්නවා කියලා බේරෙන්න පුළුවන්. බෑ. බැරි වෙලාවත් මැරිලා අපි ප්‍රේත ලෝකේ ඉපදින්න සකස් වුණොත්. ආහා මම එහෙම ප්‍රේතෙක් වෙන්න ලෑස්ති නෑ මම බොහොම ගම්පවත් පවුලක උපන්නේ කියලා බේරෙන්න පුළුවන්. බෑ. ඒ මොකද? ඒ මොකද එහෙම බැරි? ආත්මයක් නෑ. Tamanට ඕන හැටියට පවත්වන්න කියලා විශේෂ දෙයක් අපි තුල නැහැ. අපි තුල එහෙම විශේෂ දෙයක් තිබුණා නම් කවුද කැමති පොතට වැටෙන්නේ? කවුද කැමති දුක් විඳින්න? කවුරුත් කැමති නෑනේ දුක් විඳින්න. හැමෝම කැමති හොඳ සතුටින් ඉන්න. නමුත් සතුටින් ඉන්න කැමති කෙනෙක් දුකක් කරා යන්නේ දුකට වැටෙන්නේ කොහමද? ආත්මයක් නැති නිසා. මම මාගේ මට අයිති කියලා දෙයක් නැති නිසා. තිබුණා නම් එහෙම වැටෙනවද? නෑනේ. අපිට කැමති විදිහට පුළුවන් වෙන්න ඕනේ හසුරවන්න. බෑ. එහෙමනම් මේ දුක සැප දෙක සකස් වෙන තැන මොකද්ද? හිත හිතේ තමයි මේ ඔක්කොම සකස් වෙන්නේ. දැන් අපි කියමු අපි හිතෙන් හිතනවා. අපි හිතෙන් නපුරු දේවල් හිතන්න පටන් ගත්තොත් වචනේ මොනවද පිට වෙන්නේ? නපුරු දේවල්. ක්‍රියාවේ මොනවද පිට වෙන්නේ? නපුරු දේවල්. අපි හිතෙන් හොඳ දේවල් හිතන්න පටන් ගත්තොත් වචනේ මොනවද පිට වෙන්නේ? හොඳ දේවල්. ක්‍රියාවේ මොනවද සිදු වෙන්නේ? හොඳ දේවල්. එහෙමනම් හොඳ නරක දෙක ඉස්සලාම හැදෙන්නේ කොහෙද? හිතේ හැදෙන්නේ. හිතේ හැදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නරකට මුල ලෝභ, දෝෂ, මෝහ. හොඳට මුල අලෝභ, අදෝෂ, අමෝහ. අපි සාමාන්‍ය විදිහට කිව්වොත් දුක හටගන්න දේ තියෙන්නේ ඇලීම මුල් වෙලා තරහ මුල් වෙලා මුලාව මුල් වෙනවා. ඉතින් හිතේ දැඩි ලෙස ඇල්මක් තිබිච්ච වෙලාවට අපේ චේතනාවලට මොනවද මුල් වෙලා තියෙන්නේ? ලෝභය. ලෝභය මුල් කරගෙන හිතනකොට අපි ඒ රැස් වෙන කර්ම සප විපාකවලටද සකස් වෙන්නේ දුක් විපාකවලටද? දුක් විපාකවලට. දේශය මුල් කරගෙන අපිට දේශයක් ඇති වුණා කියමු. ඒ වෙලාවට අපි හිතන දේ තුල තියෙන්නේ මොකක්ද? දේශය. එතකොට ඒ චේතනාවෙන් රැස් කරන කර්ම දුක් විපාක ඇති කරලා දෙනවා. ඒ දෙකම සිදු වෙන්නේ මුලාව නිසා. මොකද හේතුව මේ ජීවිතේට මොකක්ද මේ සිදු වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි වුණාම අපිට හැමතිස්සෙම ලෝභ ද්වේෂ මෝහ තුල ජීවත් වෙනවා ඇර වෙන දෙයක් නැහැ කරන්නේ වෙන කරන්න දෙයක් නැහැ මේකෙන් හිත මුදවා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි මේක අමාරු දුෂ්කර වැඩක් මේක කරන්න පුළුවන් හැබැයි මේකට අපිට උපකාර වෙනවා ශ්‍රද්ධාව සද්ධා කියන්නේ මේ උන්වහන්සේ පෙන්නපු දේ අදහන එක. හිරි හිරි කියන්නේ ලැජ්ජාවක් ඇති වෙනවා තමන්ගේ හිතේ රාග දේශ මොහොලින් තමන් දුක් විඳිනකොට මම මොකටද මේව දුක් විඳින්නේ මම මේකෙන් මිදෙන්න ඕන නෙවෙද කියලා ඔන්න ඒක පවත්වන්න ලැජ්ජාවක් ඇති වෙනවා. හිරි පොත්සප්ප ඔත්තප්ප කියන්නේ පව් සිතිවිලි පහළ වෙනකොට හිතට බයක් එනවා මට එපා මේක. මේක පුරුදු කරන්න හොඳ නෑ. මේක මට නරක විපාක පිණිස පවතිනවා කියලා බයක් ඇති වෙනවා. සද්දා හිරි ඔත්තප්ප. විරිය. විරිය කියලා කියන්නේ ඒ අකුසල සිතිවිලි එනකොට මේක මේකෙ මිදෙන්න වීරිය කරනවා. කුසල් සිතිවිලි කුසල ධර්ම හිතේ දියුණු කරගන්න වීරිය කරනවා. ඒ කරන්නේ මොකද එයා දන්නවා මේ සත්‍යාගේ පැවැත්ම තුල සැප දුක හදලා දෙන්නේ කවුද? තමන්ගේම ක්‍රියාව. තමන් කරන දේ, තමන් හිතන දේ, තමන් කියන වචන, තමන් කරන ක්‍රියාව. අන්නේ නිසා මේකදී තමන් තමන්ව සංවර කරගන්න තමන් කැමති වෙනවා. අන්න ඒකෙදී වීරියක් ඇති කරගන්නවා අකුසල ධර්ම හිතට එන්න නොදී. කුසල ධර්ම සිතේ රඳවා ගන්න. මේක නුවණින් බලනවා. දැන් මේ ඔක්කොම වෙන්නේ මුලා වෙන නිසානේ. ඔන්න නුවණින් බලනවා. ඒකට කියනවා පඤ්ඤා. ප්‍රඥාව. දැන් කරුණු කීයක් කියුණාද? පහක් කියුණා. සද්ධා, සීරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. මේ පහට කියන්නේ සීක බල. සීක කියන්නේ හික්මෙනවා කියන එක. හික්මෙන්නේ කොහෙද? ධර්මයේ. ධර්මයේ හික්මෙන කිනාට තියෙන ශක්තිය තමයි ඔය පහ. ඔක තමයි පටන් ගැනීම. ධර්මයේ හික්මෙන හික්මෙන කිනාට තියෙන ශක්තිය. සද්ධා හිරි ඔතප්ප විරිය පඤ්ඤා. සද්ධාවෙන් මොකද කරන්නේ? Taman යන ගමන පිළිබඳ Tamanට විශ්වාසයක් හදලා දෙනවා. හිරි ඔතප්ප දෙකින් මොකද කරන්නේ? Tamanව සිල්වතෙක් කරනවා. වීරිය මොකද කරන්නේ? අකුසලෙන් මුදවා ගන්නවා. නුවණින් මොකද කරන්නේ? Tamanව සත්‍යයක් කරා ගෙනියනවා. තේරුණාද කියපු ටික? තේරුණාද? එතකොට දැන් අපි තුල මේ පහ තියෙනවද නැද්ද? මේ පහ තියෙනවා. මේ කවුරු තුලත් තියෙනවා මේ පහ. සතුටු වෙන්න ඕනේ. මේ පහ තියෙනවා. ශ්‍රද්ධාව නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේ නිකෙලස් කෙනෙක්. කෙලස් දුරු කළ කෙනෙක් කියන අදහස අපේ නැද්ද? ඒ කියන්නේ උන්වහන්සේගේ අරහත් ගුණය අපි පිළිගන්නවා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිත අවබෝධ කළා කියලා අපි පිළිගන්නවනේ. පිළිගන්නවා. උන්වහන්සේ සම්බුදු බව පිළිගන්නවා. උන්වහන්සේ තුල විද්‍යාව, ඒ කියන්නේ උන්වහන්සේ තුල අනුන්ගේ හිත් දැකලා ඒ හිතේ තියෙන දුර්වලකම් දැකලා ඒකෙන් එයාව මුදවන්න තියෙන හැකියාව උන්වහන්සේ දන්නවා. ඊළඟට උන්වහන්සේ නිකලෙස් කෙනෙක්. උන්වහන්සේට ඊරිදි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. මේ සියලු දේටම උමනා ಗುಣ ශරීරයක් උන්වහන්සේට තිබුණා. විජ්ජාචරණ සම්පන්න. තියෙන බව අපි අදහනවා නේද? අදහනවා. ඊළඟට උන්වහන්සේ කෙලෙස් නැසන ගමනක ගිහි කෙලෙස් නැතුව බව පිළිගන්නවනේ අපි. දෙවි මිනිසුන්ට සාස්ත්‍රු වුණ බව පිළිගන්නවනේ අපි. උන්වහන්සේ සම්බුද්ධ බව පිළිගන්නවනේ. ආ මේක තමයි ශ්‍රද්ධාව. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අදහනවා. මේක තමයි ආරම්භය. ඊළඟට ඒ ධර්මය. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ප්‍රකාශ කරපු දේ. ඒ ප්‍රකාශ කරපු ධර්මය අපි අහුවොත් අහලා මේ ධර්මයේ දරාගත්තොත් දරාගෙන ඒක අපේ ජීවිතය තුළින් අපි බැලුවොත් මොකද අපිට සිදුවෙන්නේ අපි මේ ධර්මයේ දකිනවා අපිත් මේ ධර්මයේ දැක්කහම අපි මොනවෙන්ද මිදෙන්නේ අපි සංයෝජනයන්ගෙන් මිදෙනවා සංයෝජන කියලා කියන්නේ එකට යෙදිච්ච දේ එකට යෙදුණු දේ හැටියට බුදුරජාණන් වහන්සේ සංයෝජන 10ක් වෙනවා නේ කවුරුත් දන්නවනේ ඉතින් ඒකෙදී අර මුලින්ම තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේක තමයි හැම හැම කෙනෙකුගේම ජීවිතයේ මුල හැටියට පිළිතල අනිත් ඒවා ඔක්කොම ගොඩනැගෙන්නේ ඉතින් මේවා ඔක්කොම ටිකෙන් ටික කැඩිලා යනවා අර ධර්මය අපේ ජීවිතයට පුරුදු කරගත්තොත් ඒ ධර්මයේ තියෙනවා ස්වාක්ඛාත මනාකොට මුලැමැදාක පිරිසිදු ධර්මයක් දේශනා කරලා තියෙනවා සංදිස්තිකයි. මේ ජීවිතේදී අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකයි හැම කාලයකටම පොදුයි. ඒහි පස්සිකයි ඇවිත් බලන්න කියන්න පුළුවන්. ඕපනායකයි. හැබැයි තමාතුලින් බලන්න ඕනේ. පච්චත්තං වේදි සබ්බුඤ්ඤමි බුද්ධිමත් කෙනා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් ඒ ධර්මයේ තමයි ඔය අපි මේ දවස්වල අහන්නේ. එතකොට මේ ධර්මයේ අහනකොට මේ ධර්මයේ මට අවබෝධ කරගන්න පුළුවන්. මේක නම් තථාගත ධර්මයයි කියලා අපි හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙනව නේද? අන්න ඒක තමයි ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒ ධර්මයේ ඒ විදිහට අනුගමනය කළොත් අපිට සංසාරයෙන් මිදෙන්න පුළුවන්. මොකද සංසාරයෙන් මිදුණ පිරිසක් හිටියා. රාතුන් වහන්සේලා, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න. මෙන්න මේවා කෙරෙහි අපේ හිතේ ඇති අවංක පැහැදිලි. සැලෙන්නේ නැති විශ්වාසය අපිට තියෙනවා නම්, ඔන්න අපිට තියෙනවා හික්පෙන කෙනෙකුගේ ශක්තියක්, ඒක බලයක්. ඊළඟට හිරි ඔසප්ප. ඒ කියන්නේ අර අකුසල ධර්ම ඇති වෙන එකට ලැජ්ජා වෙනවා. ලැජ්ජ වෙනවා. අනේ මගේ හිතේ තවම මේව ඇති වෙනවා. මගේ හිතේ තවම මේ දුර්වලකම් තියෙනවා. කවදද මම මේකෙන් මිදෙන්නේ කියන අදහසමයි යාතේ. හිරි ලැජ්ජාවක් වෙනවා. ඊළඟට අකුසල ධර්ම හිතේ තියෙනවා දැකීමකට බයක් එනවා. අනේ මම මේ අකුසල ධර්ම හිතේ තියාගත්තොත් මේක මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. මට මේවා ආයත පිණිස දුක් පිණිස පවතින්නේ. එහෙනම් මම මේ අකුසල ධර්මයන්ගෙන් මේ සිත මුදව ගන්න ඕන කියලා. ඇති වෙනවා. ඊළඟට හිතේ බයක් ඇති වෙනවා. මගේ මේ අකුසල ධර්ම හිතේ බලපවත්වන වෙලාවක මම මැරුණොත් මට මොකක් වෙයිද? ඔන්න බය වෙන සංවර වෙනවා. ඔත්තප්ප. ඊළඟට වීරිය ඔන්න අකුසල ධර්මයන්ගෙන් හිත මුදවා ගන්න වීරිය කරනවා. එයා මොකද කරන්නේ? යා නුවණ පිටුවා ගන්නවා. නුවණ කියන්නේ නිකන් නුවණක් නෙවෙයි මේ. මේක පුතක්ජන ජීවිතයෙන් අපි මුදවාලන්නට සමර්ථ නුවණක්. ඒක තමයි මේ පටිච්ච සමුප්පාදය නොයේ කයරින් සීකිරීමේ හැකියාව. පංච උපාදානස්කන්ධේ නොයේ කයරින් දැකීමේ හැකියාව. මේ ලෝක ධර්මයක් හැටියට පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමේ හැකියාව. මේ සුවිශේෂ නෝනක් මේක අපිට ඉබේ පහළ වෙන්නේ නැහැ. සතාගත ධර්මයක පිළිසරණින්ම ඇති කරගත යුතු එකක්. ඒක පඤ්ඤා. මෙන්න මේ පහ තිබුණොත් තමන්ගේ ජීවිතය තුළ කිසිසේත්ම බය වෙන්න එපා. ඒ ජීවිතේ සතර අපායට වැටෙන පිළිවෙලට සකස් වෙන්නේ නැහැ. ඒ ජීවිතේ ටික ටික ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම කිව්වේ මොනවද? ඔව් සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. කලින් කිව්වේ මොනවද? සීක බල. සීක බල තිබිච්ච කෙනා තුළ තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ඉතින් අර සද්ධාව යාට ඇති වෙන්නේ ධර්මයේ තීරුම් ගන්න තීරුම් ගන්න තමයි. ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න තමයි සද්ධාව ඇති වෙන්නේ. නියමාකාර සද්ධාව පිළිගන්නේ කා තුළද? සෝතාපන්න කෙනා තුළ. සෝතාපන්න කෙනා බුදු ගුණ හොඳට අඳුනනවා. ධර්මයේ ගුණ හොඳට අඳුනනවා. ආර්ය සංගරත්නයේ ගුණ මාර්ගඵලලාභී උත්මයන් වහන්සේලාගේ ගුණ හොඳට අඳුනනවා. සෝතාපන්න කෙනා හැමතිස්සෙම අදිස්ථානයකින් තමන්ගේ ජීවිතේ සංවර කරගන්නවා. ආරේකාන්ත සීලය. මෙන්න මේ හතර කරුණු හතර තියෙන. ඒ කියන්නේ එමනම් ශ්‍රද්ධාව මුල් පීඩනවා මේ ධර්මයේ යෑමෙන්. මේ ධර්මයේ ගමන් කිරීමෙන්. මොකද මේ ධර්මයේ ප්‍රතිඵල ලබා දෙන එකක් මේ ධර්මයේ වඳ නැහැ. වද කියලා කියන්නේ දැන් කෙහෙල් තියෙන්නේ. කෙහෙල් ගහක් වඳ වුණාන් පස්සේ ඒක පීනනවද? නෑ. එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. මේක ප්‍රතිඵල තියෙන දෙයක්. මේක අකාලික දෙයක්. ඉතින් මෙන්න මේ විදිහේ ඒක බල තියෙන කෙනා ඊට පස්සේ තමන් තුළ ඇති වෙන ඉන්ද්‍රිය ධර්ම දකින්න මහන්සි ගන්නවා. කොහොමද තමන් තුළ ශ්‍රද්ධාව තියෙනවා? සති කියන්නේ සතිපට්ඨානෙට. සති කියන්නේ සතර සතිපට්ඨානයද. දැන් අපි ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ජීවිතේ බෙද බෙද බලනකොට අපි සිහිය පිළිදොලා තින්නේ කොහෙද? පටිච්චසමුප්පාදයේ තුල. අපි කායික ඉරියව් දිහා බලාගෙන ඉන්නකොට සිහිය පිළිදොලා තින්නේ කොහෙද? කය තුල. සිතේ වෙනස්කම් දිහා බලාගෙන ඉන්නකොට සිහිය පිළිදොලා තින්නේ කොහෙද? සිත තුල. සිතේ ඇති වෙන දුර්වලතා, කුසලතා, මේව බලාගෙන ඉන්නකොට කොහෙද පිටුල තියෙන්නේ? සිතේ ඇති වෙන දේවල් තුල. මේක තමයි සතිපට්ඨාන කියන්නේ. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතය දිහා හැමතිස්සෙම තමන්ගේ හිත දිහා බලන්න පුරුදු කළාම ඔන්න තමන්ට ඉන්ද්‍රියක් වේදනවා. ඊළඟට සද්ධා සති විරිය. අර වීරියමයි. අකුසල ධර්මයන්ගෙන් සිත මුදවා ගන්නයි කුසල ධර්මයන්ගෙන් සිත පිහිටවන්නයි. මොකද හිතේ රාග, දේශ, මොහ ඇති වෙනකට දන්නවා මේක සිදුවන්නේ ආත්මයක් නිසා නෙවෙයි. මුලා වීමක් නිසා. ඔන්න හොඳට තේරෙනවා එතකොට අපි කියමු රාගයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කරුණු දෙකක් මුල් කරගෙන. එකක් සුභ සංඥාව අනිත් එක අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ හිතට ආපු දේ ඔයේ හිතන්න පුරුදු වෙනවා. පුරුදු වෙලා පුරුදු වෙලා සහනයටපත් වෙනවා. දේශීන පටිග සංඥාව, ඒ කියන්නේ තරහ, අයෝනිසෝ මනසිකාරය ඒක වැරදි නිසා අල්ලගෙන දිගටම හිතන්න පටන් ගන්නවා. මෝහයත් වැරදි විදියට හිතීම නිසා දැන් අපිට ඔක තේරෙන ගන්නවා හිතින් මේ මේ කාරණා නිසා මේක සිදුවෙන්නේ. ඔන්න යා වීරියක් ඇති කරගන්නවා කුමක් සඳහාද එතකොට? යෝනිසෝ මනසිකාරයේ පිණිස. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවරින් බෙද බෙදා බලන්න පුරුදු වීම. ඒක තමයි යථාභූත ඥානයක් කරා සමාව ගෙනියන්නේ. දැන් සද්දා සති විරිය දැන් එයාගේ සිත මේ අරමුණේ පවත්වන්න පුළුවන්. ඒක මොකක්ද? සමාධිය ප්‍රඥා කියන්නේ තමන්ගේ නුවණ මෙහෙवला තමන් තේරුම් ගන්න දේ තමන්ට දකින්න පුළුවන්. මෙන්න මේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පීඨිය ගමන් එයාගේ ජීවිතේ ශ්‍රාවකත්වයේ මුල් බැස ගන්නවා. තේරුණාද? ශ්‍රාවකත්වයේ මුල් බැස ගන්නවා. මේක බාහිර කෙනෙකුට ඒ කියන්නේ තිරුවන් සරණ හරියටම පිළිදී තේරුම් ගත්ත කෙනෙකුට තමයි මේක පිළිටන්නේ ඊට පස්සේ ආගේ ජීවිතය තුළ අර ආර්ය ජීවිතයකට වමනා බීජ පැලවුණා වගේ එකක් ආර්ය ජීවිතයකට අවශ්‍ය බීජ තමන්ගේ සිත නැමැති කුඹුරේ පැලවුණා වගේ එකක් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතේ ධර්මයේ පැත්තටම නැඹුරු වෙනවා එතකොට තේරෙනවා Tamanට මේ ජීවත් වීමේදී ධර්මයේ පැත්තට නැඹුරු වීම තමයි ආරක්ෂා පිළිවෙල. සුරක්ෂිත භාවය. අනිත් හැම වෙලාවෙම අනාරක්ෂිතයි කියලා Tamanටම තේරෙන්න ගන්නවා. මෙන්න මේ පිළිවෙලට ආව Tamanගේ ජීවිතේ කිසි බයක් නැති. අතිශයින්ම සාර්ථක මනුෂ්‍යාත්ම භාවයක් මේ ජීවිතය ඇති කරගන්න පුළුවන්. දැන් තේරෙනවද? සති කියනකොට සතර සතිපට්ඨානෙ ආйти නම් සතර සතිපට්ඨානෙ මුල් කරගෙන තමයි මේ සෑම දෙයක්ම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සතර සතිපට්ඨානෙන් වෙන් කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. පටිච්ච සමුප්පාදයයි මොනවද? ධම්මානුපස්සනාවට. පංච උපාදානස්කන්ධයයි මොනවද? ධම්මානුපස්සනාවට. පංච නීවරණයන් විමසා බලන මුදවා ගැනීම අයිති මොනවටද? ධම්මානුපස්සනාවට. සප්ත බෝධ්‍යංග අවබෝධයට වමනා කරන අංග සිතේ දියුණු කර ගැනීම අයිති මොකේද? ධම්මානුපස්සනාවට. ධම්මානුපස්සනාව කියන එක තනියම නෙමෙයි. සතර සතිපට්ඨානෙ වෙන් කරන්න බෑ. ප්‍රඥාවෙන් වෙන් කරන්න අපි. එකක් හරියකට අල්ලගත්තොත් හරි පිළිවෙලට හතර වැඩෙනවා. ඒක හරි පිළිවෙලකට අල්ල ගන්නවා. ඉතින් මම අර දේශනාවලින් මේ පින්වතුන්ට පෙන්වා දෙන්නේ අර දේශනා අහගෙන ඉඳලා ඒක තමන්ගේ ජීවිතයට ගත්තාම මේ ධර්ම දේශනාව තමන්ගේ ජීවිතයේ මේ හිත ඇතුළට කාවදිනවා මේ. අන්න ඒක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් අපේ හිතවල මුල් බැසගෙන තියෙනවා මම කිව්වා මම මාගේ මටයි කියලා හැඟීම. මේක මුල් බැස ගන්න හේතුව මොකද? ඔව්. අපිට මේ ඇත්ත ඇති හැටිම පේන්නේ නැති බව. අවිද්‍යාව. අවිද්‍යාවෙන් මේක පවත්වන්න හේතු වන ඊළඟ කාරණය මොකක්ද? තණ්හාව. මේක නිසා මොකක් මොනවද රැස් වෙන්නේ? කර්ම. මේ කියපු ටික තේරෙනවද? තේරෙනවා. දැන් එහෙනම් අපි ආයමත් බලමු අපේ ජීවිතයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිත ප්‍රවත්ම සකස් වීම මේක ධර්මතාවයක් කියලා. ධම්මචිති ධර්මයන්ගේ පැවැත්මක්ද ධම්ම නියාමත මේක ඉතර නියාම ධර්මයක් කියලා මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ නිසා තමයි අපිට මේකෙන් මිදෙන්න පුළුවන් පටිච්ච සමුප්පාද ක්‍රියාකාරීත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්. අපේ හිත මුදවා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ හිත මුදවා ගත්තාම හිත හරියට වතුර නැති, පෝර නැති ගහක් වගේ වෙනවා. එහෙම නැත්නම් තෙල් නැති, වැටි නැති පහනක් වගේ වෙනවා. තියෙන තෙල් ටිකයි වැටියයි පස් වෙලා ඉවරුනහම මොකද වෙන්නේ? පහන නිවිලා යනවා. අන්න ඒ වගේ වෙනවා හිත අවිද්‍යාව දුරු කරපු ගමන්. ඉතින් අවිද්‍යාව මුල්බැසගත්තු නිසා මොකද්ද සිදුවෙන්නේ හිතට? හිත හැමතිස්සෙම පෝෂණය වෙනවා. හිත වැඩෙනවා කියලා කියන්නේ තණ්හාව, අවිද්‍යාවෙන් කර්ම රැස් වෙවි, කර්ම රැස් වෙවි නිතරම භවයක් ඒ කියන්නේ කර්ම විපාක ලබා දෙන්න සුදුසු පරිසරයක් සකස් කරලා දෙනවා. කර්ම විපාක විඳින්න සුදුසු පරිසරයක් සකස් කරලා දෙනවා. ඉතින් මේක සිදුවන්නේ දැන් ආත්මයක් තිබ්බනම් මේක මෙහෙම සිදුවන්නේ නැහැ. එවනම් අපිට පුළුවන් අපිට ඕන හැටියට අපේ ආත්මෙ ගෙනියන්න ඕන තැනට. එහෙම කරන්න බෑ අපිට. අපි මොකද්ද කරන්නේ? වීරියෙන් නුවණින් තමයි මේක වෙනස් කරන්නේ. වීරිය කියලා කියන්නේ මමද? මොකක්ද? වීරය කියලා කියන්නේ හිතේ පවත්වන්න පුළුවන් එක්තරා බලයක්. ඒක ආත්මයක් නෙවෙයි. සතිය කියලා කියන්නේ සිතේ පවත්වන්න පුළුවන් එක්තරා බලයක්. මේ සිතේ ස්වභාවය කුමක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙන පොදු චිත්ත විශේෂ අචින්ත්‍යයි. අචින්ත්‍යය කියන්නේ හිතලා හිතලා හිතලා හිතලා හිතලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි කරන්නේ මොකක්ද? එක්තරා සීමාවක් තුළ ඉඳලා මූලික ගැටලුව, මූලික ප්‍රශ්නේ හොඳට තෝරලා බේරලා විමසලා තීරුම් ගන්නවා. ඒකයි අපි කරන්නේ. මොකද අපිට දුක හදන පිළිවෙල තීරුම් අරගෙන දුක හදන පිළිවෙල මිදුනාම ඇතිනේ. ඒකනේ අපේ මූලිකම අරමුණ. ඉතින් ඒ සඳහා මේ ජීවිතය අවබෝධ කර ගැනීමේදී ඔන්න අපිට දැන් ලැබිලා තියෙනවා ඇස් කන නාසය ජීව කය සිත කියලා ආයතන හයක්. ඒක දන්නවද? මේ ආයතන හයක් ලැබීම නිසා මොකක්ද අපිට සිදු වෙන්නේ? ඇහැ ලැබෙච්ච නිසා මොකක්ද ඊළඟට ලැබුණේ? රූප. කන නිසා ශබ්ද. නාසය නිසා ගන්ධ සුවඳ. දිව නිසා රසය. කාය නිසා ඕ ස්පර්ශය. සිත නිසා සිතිවිලි. දැන් එතකොට ඇහැට රූපයක් දැනෙනකොට, දකින්නකොට ඇහැයි රූපයයි හිතයි සම්බන්ධ වෙලා. ඒක තේරෙනවද? කනට ශබ්දයක් ඇහෙනකොට කනයි ශබ්දයි හිතයි සම්බන්ධ වෙලා. නාසයට ගඳ සුවඳ දැනෙනකොට නාසයයි සුවඳයි හිතයි සම්බන්ධ වෙලා. දිවට රස දැනෙනකොට දිවයි රසයි හිතයි සම්බන්ධ වෙලා. කයට හැපීමක් දැනෙනකොට කයයි ස්පර්ශයයි හිතයි සම්බන්ධ වෙලා. සිතට සිතවිල්ලක් දැනෙනකොට සිතයි සිවිලි දැනීමයි සම්බන්ධ වෙලා මේ සම්බන්ධය හැදිච්ච ගමන් මොකද සිතට සිදුවෙන්නේ? සැප දුක. සැප දුක හට ගන්නවා. මේ සැප දුක තමයි අපි මුලා කරන පළවෙනි තැන. දවසක් තිඹ රෝග කියලා තාපසේ බුදුහාමුදුරු ළඟට ප්‍රැමණුණා. දැන් හැමෝටම දැන් අපිට හිතෙන්නේ මේ හිතත් එක්ක සම්බන්ධ වෙලා මේ සම්බන්ධ වෙච්ච නිසා හිතට දැනෙන එකක් හැටියට නෙමෙයි අපි තේරුම් ගන්න. අපි සපදුක තේරුම් ගන්නේ කොහොමද? ඔව් මම විඳිනවා. කියන අදහසෙන්. ඒ කියන්නේ මම කියන අදහස මුල්බස ගත්තන් පස්සේ ඒකට ඔක්කොමයි. ඉතින් මේ අදහස තුල ඉඳගෙන සිඹරූප කියන තාපසයා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා වුණා භාග්‍යවතුන් වහන්සේ මේ සැප දුක දෙක මේ ලෝකේ බාහිර කෙනෙක් අපිට කරලා දීපු දෙයක්ද කියලා. බාහිර කෙනෙක් කරලා දීපු දෙයක්ද කියලා අහුවා. ඒ ඇවි මේ මේ ලෝකේ මහා බ්‍රහ්මයාගේ එහෙම නැත්නම් දෙවියන්ගේ මෙවීමක් මේ සැප දුක ලැබෙන පිළිවෙල. බුදුහාමුදුරුව වදාලා එහෙම කියන්න එපා. ඉතින් එයාට ඊළඟ ප්‍රශ්නේ අහන්න. දැන් අනුන් කරන නැත්තම් සැප දුක. එහෙනම් මේ සැප දුක කරීම තමන්ගේ වැඩක්ද? බුදුහාමුදුරු වදාළ එහෙම කියන්න එපා. දැන් එයාට හරි වැඩේ. දැන් තමනුත් නෙමෙයි මේ කරලා තියෙන්නේ. අනුනුත් නෙමෙයි. එහෙනම් ඊළඟට මොකක්ද අහන්න තියෙන්නේ? ඔව්. අහුවා. එහෙනම් මේ සැප දුක ඉබේ හටගත්තද කියලා. බුදුහාමුදුරු වදාළ එහෙම කියන්නත් එපා කියලා. ඔන්න දැන් එයා හරි ගැටලුවකටපත් වුණා. එයාට ඊළඟට පස්සේ අහන්න තියෙන්නේ මේක තමයි. ඒ හැම එහෙනම් සබදුක නැද්ද? බුදුහාමුදුරුවෝ වදාළ සබදුක තියෙනවා. ඊට පස්සේ ඇහුවා සපතකු තියේද ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා බුදුහාමුදුරුවෝ දාලා ඔව් සපතකු තියෙන බව දන්නව දකින්නවා මෙයාට ඔන්න තේරෙන්නේ නැහැ. එයාට තේරුනේ නැහැ. එයා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට තේරුම් ගන්න බෑ. මං එවහම වහන්සේගේ මේ සැප දුක බාහිර කෙනෙක් හැදුවාද කියලා එහෙම කියන්න එපා කියලා. එහෙනම් තමන් හැදුවාද කියලා ඇහුවාම එහෙම කියන්නත් එපා කියනවා. එහෙමනම් ඉබේ හටගත්තද කියලා ඇහුවාම එහෙම කියන්නත් එපා කියනවා. ඒ සැප දුක නැද්ද කියලා ඔහොම තියනවායි කියනවා. දන්නවද කියලා අහපස් දන්නවා දකින්නවා කියන කොහොමද මම මේක තේරුම් ගන්නේ කියලා. අන්න එතනදී බොහොම ලස්සන බුදුහාමුදුරු පෙන්නනවා සැප දුක ඇතිවන්නේ. කොහොමද? ආ සැප දුක ඇති වෙන්නේ ආධ්‍යාත්මික අරමුණකට බාහිර අරමුණක් සිතත් එක්ක සම්බන්ධ වීම නිසා. ස්පර්ශය නිසා. මොකද හේතුව එහෙම හිතන්නේ නැතුව මමයි සැප දුක විඳින්නේ. සැප දුක කියන්නේ මම කියලා හිතුවොත් මොකද සිදුවෙන්නේ? එයාගේ ජීවිතේ හිතනවා එහෙනම් මගේ මරණයෙන් පස්සේ සැප දුක නැතු වෙනවා. එතකොට එයා කොහෙද යන්නේ? මොන දෘෂ්ටියක්ද එයාගේ හිතේ ඇති වෙන්නේ? උච්ඡේද දෘෂ්ටිය. එහෙම නැත්නම් හිතනවා නෑ සැප දුක කියන්නේ වෙනම එකක්. මම කියන්නේ වෙනම එකක්. සැප දුක ලැබෙන්නේ මට බාහිරව. එතකොට කොහෙටද යන්නේ? එයා යන්නේ සාස්වත දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ මේ දෙකම බැහැර කරන මේක දෘෂ්ටියක්. දෘෂ්ටියක් කියන්නේ හිතෙන් මවාගත්තු මවාගෙන හිතෙන් අදහසක් හැටියට තියාගෙන දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්න එක. මේක හැඟීමක්. ඒක ඇත්ත නෙවෙයි. ඇත්ත මොකද්ද? ස්පර්ශයක් නිසා තමයි සැප දුක ඇතිවන්නේ. පස්සපච්චා වේදනා. ස්පර්ශයක් නිසායි සැප දුක ඇතිවන්නේ. දැන් අපිත් අපේ ජීවිතයේ තුලින් අපිට දකින්න පුළුවන් වෙන්න ඕන ස්පර්ශයක් නිසා සැප දුක ඇති වෙන බව. ඊළඟට ස්පර්ශයක් නිසා සැප දුක පමණක් ඇති වෙනව නෙවෙයි. ඒ කියන්නේ චිත්ත අරමුණක් එක්ක එකතු වුණාම ඒ කියන්නේ ඇහැයි රූපයයි සිතයි එකතු වුණාම ඒ එකතු වීමත් එක්කම සැප දුක හද දැනෙනවා විතරක් නෙමෙයි මොකද සිදුවේ ඒක හඳුන ගන්නවා ඒක හඳුන ගන්නවා හඳුනගන්නේ 30 නිසා එතකොට සැප දුක හිතේ ඇති වෙන්නේ හිතට අරමුණක් ස්පර්ශ වීම නිසා හඳුනගන්නේ 30 නිසා ඊළඟට අඳුනගත්තු දේ එකම හිතේ මොකක්ද ඇති වෙන්නේ? චේතනාවක්. දැන් මතකද බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් කියනවා මේ කර්මය වෙන්නේ මොකක්ද? චේතනාව. චේතනාවක් පහළ වුණාට පස්සේ තමයි අපි ඒ ඔස්සේ ඉතින් හිතන්නේ වචනෙන් කියන්නේ කයින් කරන්නේ දැන් චේතනාවක් පහළ වෙනාම අපිම අපිට ඔන්න රූපයක් දකින්නට චේතනාවක් ඇති. චේතනාවක් එක තමයි මේක තේරුම් ගන්න. ඉතින් මේ චේතනාව තුළ අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ? අපි අපි ඇහෙන් දකින්නදී, එහෙම නැත්නම් කනෙන් අහනදී, නාසයෙන් ආග්‍රහණය කරනදී, දිවෙන් රස විඳිනදී, කයට දැනෙනදී, සිතට සිතිවිල්ලක් දැනෙනකොට අපි මේ ඔක්කොම නුවණින් මෙනෙහි කරන්න පටන් ගත්තොත් නුවණින් තේරුම් ගන්න පටන් ගත්තොත් ඒ චේතනාව මොකක්ද? ඒ චේතනාව තුළ කර්ම රැස් වෙන්න නෙමෙයි ඒ චේතනාව පවතින්නේ. කර්ම කෙවෙන්න. මොකද කර්ම කර්ම රැස් වෙන්නේ කරුණු කීපයක් මුල් කරගෙන. මොකක්ද මේ කරුණු? අවිද්‍යාව, තණ්හාව, අයෝනිසෝ මනසිකාරේ මේ වගේ කරුණු රාශියක් මුල් කරගෙන තමයි කර්ම රැස් වෙන්නේ. ඉතින් කර්ම රැස් වෙන්න උවමනා කරන විදියට හිතට ඉඩ දෙන්නේ නැතුව අපි අර කියාපු සති විරිය සමාධි පඤ්ඤා සද්ධා සති විරිය සමාධි පඤ්ඤා මේ වගේ ධර්මතාවයකට හිත පුරුදු කරාම මොකද වෙන්නේ අන්න චේතනාව සකස් වෙන්නේ හැමතිස්සෙම අවබෝධයක් කරා හිත ගෙනියන්නයි තේරුණාද කියන එක. අවබෝධය කරා හිත ගෙනියන්නේ චේතනාව සකස් වෙන්නේ. දැන් එතකොට අපිට තේරෙනවා තේරුම් ගන්න ඕන දැන් අවබෝධය කරා හිත ගෙනියන්න නම් අපි මේ සෑම තැනම හොඳ සිහිනුවණින් ඉන්න ඕන කියන එකනේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ අරමුණක යථා ස්වභාවය දකින්න නම් ඒ අරමුණ අපිට අරමුණ වෙලා තියෙන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් අපි අපිට යථා ස්වභාවය දකින්න පුළුවන්ද? යථා භූත ඥානයක් ඇති වෙනවද? නෑ. දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා මේ සිටේ අරමුණු ඇතිවීම හරි කරදරයක්. හරි වදයක්. ඒ නිසා මේ සිත හැම අරමුණකින්ම වළක්වලා ගත්තොත් සියලු පාපයන්ගෙන් සිත මිදෙනවා කියලා. බුදුරජාණන් වහන්සේට මේ දෙවියා කිව්වේ මේ මේ සිතට දැනෙන හැම එකක්ම වළක්ක ගත්තොත් සියලු පාපයන්ගෙන් සිත මිදෙනවා කියලා. ඒ කියන්නේ ඇහැට ඇහෙන ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ, සුවඳ, දිවට දිවට දැනෙන රස, කායට දැනෙන පහස, හිතට දැනෙන මේ ඔක්කොම වළක්ක ගත්තොත් සිත පාපයෙන් මිදෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධයිනේ. උන්වහන්සේ වදාලා නෑ නෑ. කිසිම වෙන්නේ නෑ. යමකින් අකුසල සිදුවේ නම් අන්න ඒ දෙයින් පමණක් වළක්වා ගත යුතුයි. අකුසල ධර්මයක් වැඩෙනවා නම් යම් අරමුණකින් ඒ අරමුණ වළක්ව ගන්න ඕන. ඒක තමයි සංවරකම කියන්නේ. හැම අරමුණක්ම වළක්වන්න කිව්වොත් එහෙම අපිට යථාභූත ඥානයක් දකින්න බැරුව යනවා. දැන් සංවරකම ගැන තියෙන්නේ කොහොමද මේ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගායෝති නිමිති ගන්නෙ නෑ නානුප්‍යංජන යත්තාධිකරණ මේතන් අවිජ්ජා දෝමනස්සං අන්වාස්වේයෝ කියලා කියනවා අයෙන් රූපයක් දැකලා නිමිති ගන්නෙ නෑ නිමිති ගන්නෙ නෑ කියලා කියන්නේ මොන වගේ නිමිතිද ගන්නෙ නැත්තේ යම් කාරණයක් නිසා රාග ද්වේෂ වලින් සමාගයේ හිත පීඩාවට පත් කරලා දානවද? අන්නේ නිමිති ගන්නෙ නෑ. නමුත් ගන්න නිමිති කියන මොනවද? අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව, අනත් සංඥාව, අනි අනි අනිත්‍ය වූ දේ කෙරෙහි තියෙන දුක මේවා ඔක්කොම අරමුණු තුලින් ගන්න දේවල් අපි. මරණ සත්‍ය ආර්ය පිළිකුල සියලු සංස්කාරයන්ගේ යථාභූතය මේ ඔක්කොම අරමුණු. ඒ අරමුණු අපි ගන්න ඕනේ. ඒ අරමුණේ නැවත නැවත හිත පිහිටවන්න ඕනේ. ඒ අරමුණේ නැවත නැවත හිත පුරුදු කරන්න ඕනේ. ඒ අරමුණේ නැවත නැවත හිත බැසගත් බැසගස්සන්න හදන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ හිත ගැඹුරු අවබෝධයක් කරා යන්නේ. එහෙම නැතුව හිතට එන අරමුණු වළක්ව ගන්න ගියා පමණින් අපේ ජීවිතේ ධර්මයක් දකින්නේ අපි. අපි කොහොමද මේව අනාත්මයි කියලා දකින්නේ? අනාත්මයි කියලා දකින්නේ හේතුවක් මත හටගත්තු ඵලයක් තියනවා දැකීමෙන්. ඒ ඵලය තවත් ඵලයකට හේතුවක් වෙලා තියනවා දැකීමෙන්. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය දැකීමෙන්මයි අනාත්මය දකින්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මම කිව්වා අසකනාසී ජීව ශරීරයේ සිට ඉබේ හටගත් එකක්ද නෑ නාම රූප නිසා ඇතිවෙච්ච එකක් ආයතන 6 එතකොට මම කිව්වා ඇහැයි රූපයයි සිතයි එකතු වීම ස්පර්ශය කියලා. ඔය ස්පර්ශය කියන එක ඉබේ හටගත් එකක්ද? නෑ. ආයතන නිසා හටගත්තු එකක්. ඊළඟට සැප දුක උපේක්ෂා වේදනා තියෙනවා කිව්වා. මේ සැප දුක උපේක්ෂා වේදනා ඉබේ හටගත් එකක්ද? නෑ. කොමක් නිසාද? ස්පර්ශය නිසා. ඊළඟට මම කිව්වා රූප අපි හඳුන ගන්නවා. ශබ්ද හඳුන ගන්නවා. ගන්ධ සුවඳ හඳුන ගන්නවා. රසය හඳුන ගන්නවා. හැපීම හඳුන ගන්නවා. සිතිවිලි හඳුන ගන්නවා. මේ හඳුනා ගන්න එක ජීවේ හටගත් එකක්ද? නෑ. ඒකත් ස්පර්ශයක් නිසා සිදුවෙන එකක්. ඉතින් මේ හඳුන ගන්න දේ ස්පර්ශයක් නිසා සිදුවෙන එක. ඊළඟට හඳුන ගන්න දේ අනුව චේතනා පහළ වෙනවා ඒක කුමක් නිසා සිදුවෙන එකක්ද? ඒකත් ස්පර්ශයක් නිසා සිදුවෙන එකක්. එතකොට ස්පර්ශය වෙනස් වීමෙන් මේ ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒ ඔක්කොම ස්පර්ශයේ ප්‍රත්‍ය කොට තියෙනවා. අර චේතනාවක් පහළ වුණාම කර්ම රැස් වෙනවා කියන එක තමයි අපිට තියෙන පෙරෑරුම කාරණේ. මොකද ඒක දැන් ධර්ම ඒක ධර්ම නියාමයක්. දැන් ඒක වෙනස් කරන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන පමණයි. වෙන බාහිර කිසිම පිළිවෙලකට මේකෙන් පැනලා යන්න කිසිම ක්‍රමයක් නැහැ. කිසිම ක්‍රමයක් නැහැ මේකෙන් පැනලා යන්න. රෝහිතස් කියලා දිව්‍ය පුත්‍රයෙක් කියලා. මේ දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරු ළඟට පැමිණියා. පැමිණලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ගමන් කිරීමෙන් අන්තයකට යන්න පුළුවන්ද? ගමන් කළා කෙලවරක් කරා යන්න පුළුවන්ද කියලා ඇහුවා. ගමනේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා දේව පුත්‍රය ගමනින් නම් මේක කෙලවරක් කරන්න බෑ. ඉතින් එයා කිව්වා හරියටම හරි භාග්‍යවතුන් වහන්සේ හරියටම හරි. එයා කිව්වා මට තිබුණා එක්තරා ආත්ම භාවයක්. මට කිලෝමීටර 100ක වේගෙන් යන්න පුළුවන් තත්පරයකට. හිතල මොකද කළේ? මම කෑම බීම ගන්න වෙලාව හැරලා. ශාරීරික පිළිදගුම් කරන වෙලාව හැරලා. මම වේගෙන් ගියා. මට අවුරුදු 100ක් ආයුෂ මම මේ අවුරුදු 100ම වේගෙන් ගියා මේ ජීවිතේ කෙලවරක් දකින්න. අතිපිනු නමුත් කෙලවර කරන්න පුළුවන්. මේ ලෝකයේ ලෝකයේ කොයිද තියෙන්නේ? උන්වහන්සේ වෙන කෙලවර කරන්න පුළුවන්. උන්වහන්සේ බොහොම ලස්සනට පෙන්නවා. මේ හැඟීමක් සහිත සිත සහිත මේ බඹයක් පමණ වූ සිරුර තමයි ලෝකය. මේක තමයි ලෝකේ හට ගැනීම. මේකෙන් තමයි මේක මිදුනත් ලෝකෙ මිදුණා. මේක අවබෝධ කරගැනීමේ ගැනීමේ මඟ තමයි ලෝකෙින් මිදෙන මඟ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ හරියටම ඉලක්කයට පිළිතුරු දෙන හැටි. වෙන කෙනෙක් නම් ඔහොම නෙමෙයි කියන්නේ. කියන්නේ එහෙනම් මේ පාර වැරදුනාට මේ පාර දුවලා බලන්න කියනවා. නේ? වෙන කෙනෙක් නම් එහෙම කියයි. තව පාරක් දුවලා බලන්න කියලා. මටත් තාම හොයාගන්න බැරි වුණා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ওই දුවල හරියන්නේ නැහැ. ලෝකේ තියෙන්නේ Taman ළඟ. ලෝකේ හදන්නේ Taman. ලෝකේ හැදීම නැවතුනොත් ලෝකෙන් මිදෙනවා. මිදෙන මගක් තියෙනවා ඒක අනුගමනය කරන්න. එහෙමනම් අපිට පේනවා මගක් තියෙනවා අනුගමනය කරන්න. මගක් තියෙනවා නම් අනුගමනය කරන්න මොකද්ද කරන්න තියෙන අපිට? ඒ මාර්ගයේ අනුගමනය කරන්න ඕනේ. අඬාන හරි, hina වෙවි හරි. මාර්ගය අනුගමනය කළොත් මොකද වෙන්නේ? ගමන කෙලවර කරනවා. ගමන කෙලවර කරනවා. ගමන යන්නේ නැතුව අපි වැඳ වැඳී සිටියු තනේ මට යන්න ලැබේවා ගග. යයිද? කියන්නේ නැහැ. ඒකට ලස්සන උපමාවක් බුදුහාමුදුරු කියා දුන්න භූමිජ කියන හාමුදුරුවන්. භූමිජ හාමුදුරන්ට එක තාපසයෙක් ඇවිල්ලා කිව්වා ඒ තාපසය මෙන්න මේම අදහසක් ගන්නවා කිව්වා. මොකද්ද? මේ ලෝකෙ කොච්චර මහන්සි වුණත් කොච්චර වීරිය කළා විමුක්තියක් පිණිස. කොච්චර වීරිය නොකළත් විමුක්තියක් නම් ලබන්න බෑ. ඒක බොරුවක්. හිත දියුණු කරනවා කියන එක බොරුවක් කියලා කිව්වා. එතකොට භූමිජ හාමුදුරුවෝ නෑ එහෙම නෙවෙයි. මම ඉගෙනගෙන තියෙන ඔය විදිහට නෙවෙයි කිව්වා. ඉතින් ඒක කොහොමද ඔබ වහන්සේ ඉගෙනගෙන තියෙන්නේ? යම් කිසි කෙනෙක් යම් කිසි ප්‍රතිපදාවක් යම් කිසි වැඩපිළිවෙලක් බොහොම ඥානවන්තව අනුගමනය කළොත් කැමැත්තෙන් වූ අකමැත්තෙන් ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් මෙයා මේක අහගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ කිව්වා භූමිජාහතුරු භාග්‍යතුන් වහන්සේ මම මේව පිළිතුරු දුන්නා මගේ පිළිතුර හරිද වැරදිද දන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සතුටු වුණා. ඔබ වහන්සේ බොහොම හොඳට පිළිතුරු දුන්නාය කියලා උන්වහන්සේ ලස්සන උපමා ටිකක් කිව්වා. ඒක කියනවා කිරියෝන මිනිසෙක් එළ කිරි වලින් ප්‍රයෝජනෙ තියෙන කෙනෙක් මොකද කරන්නේ එළ දෙනක් ළඟට යනවා. ගිහින් අනේ මට කිරි ලැබියන් කියලා මේ යාඥා කර කර එළ දෙනගේ අන් දෙකෙන් අදිනවා. එර දෙනගේ අන්තිකින් ඇත්තොත් මට කිරි ලැබියන් කියලා කිරි ලැබෙයිද? නෑ. ඇයි අන්තිකින් අල්ලලා කිරි දුවන්න පුළුවන්ද? බෑ. නමුත් යම් කිසි කෙනෙක් කියන ප්‍රාර්ථනාවක් නෑ. මට කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් නෑ. නමුත් යා මොකද කරන්නේ? එළ දෙන්නගේ තන බුරුල්ලෙන් අල්ලලා අදිනවා. මොකද වෙන්නේ? කිරි එනවා. මෙන්න මේ වගේ කියලා කියනවා දේහවා අනේ මට සසර දුකින් මිදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉඳියට මේක සිදු වෙන්නේ නැහැ. අදිස්ථාන බලයෙන් සිදු වෙන්නේ නැහැ. දුක් විඳ පමණින් සිදු වෙන්නේ නැහැ. අරමුණු ගෙවා දැම ගමනේ සිදු වෙන්නේ නැහැ. එහෙනම් වැඩපිළිවෙලක් තියෙනවා කරන්න. ඒ වැඩපිළිවෙල තුළ යථාභූත ඥාණය ඇති කරගන්න ඕනේ අපි. අපි මම කියවනේ නිකන් නෙමෙයි කරුණු පහක් ඕනේ. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඊට කලින් කරුණු පහක් ඕනේ. සද්ධා, සීරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා. මතක තියාගන්න මේ පහ Taman තුල තියෙනවා නම් කිසි බයක් වෙන්න එපා. කිසිම බයක් වෙන්න එපා. කිසිසේත්ම නරක තැනක උපදින්නේ නැහැ. තමන් තමන්ටම සාහසික කරගන්න පුළුවන්. තමන් තමන්වම රක්ෂණය කරගන්නවා. කිසිසේත් නරක තැනක උපදින්නේ නැහැ. හැබැයි තමන් තුළ හරියට තියෙන බව තමන් දකින්න ඕනේ. මේක ඇති කරගන්න පුළුවන්. ඊළඟට දැන් මම කිව්වා දැන් ওই හේතුඵල ධහම හැටියට මේ ජීවිතේ තේරුම් ගත්තාම දැන් සිත් ඇහෙන් රූපයක් දැකලා හිතේ රාග දේශ මොහ ඇති වුණා කියමු. එහෙම නැත්නම් විදර්ශනාවට හිත බැසගත්තා කියමු. මොකද්ද සිදුවෙන්නේ? ආය රූපය හිත එකතු වුණා ඉස්සල්ලාම. ඊට පස්සේ මොකද්ද සිදුවේ? ඒක තීම නිසා විදීමක් ඇති වෙනවා. විදින දේ හඳුන ගන්නවා. හඳුන ගන්න දේ චේතනාවකින් තමයි සිටි හිතන්න පටන් ගන්න. එතකොට මේ එක්ක හිත ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක මුලා වෙනවා. ඔන්න කර්ම රැස් වෙන පදනම. දැන් මේක තමන්ගේ ජීවිතයේ තුල සතියෙන් බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමන්ට පුළුවන් බලන්න මොකක්ද? චේතනාවක් මුල් වෙලා මේ සිත කය වචනේ ක්‍රියාත්මක වෙන හැටි. චේතනාවක් මුල් වෙලා සිත කය වචනේ ක්‍රියාත්මක වෙන හැටි දැක්කාම බොහොම සතියෙන් නුවණින් බලන්න පුළුවන් මේක. උන්වහන්සේ වදාළේ ප්‍රහේලිකා නෙවෙයි. ධර්මයක්. මේක අවබෝධ කරන්න පුළුවන් එකක්. හැබැයි ඉතින් මේකට සියුම් නුවණක්, උත්සාහයක්, වීරියක් කැපවීමක් ඕනේ. ඉතින් එහෙම චේතනාවක් මුල් වෙලා මේවා පිළිවෙල වෙනවා දැක්කහම ඔන්න චේතනාව මුල් කරගෙන අපි මොකද්ද වඩන්නේ? විදර්ශනාව යෝනිසෝ මනසිකාරයෙන් අපි මේවා වෙන බලන්න පටන් ගන්නවා. බලන්න පටන් ගත්තාම ඔන්න අපිට පේනවා හරි. ස්පර්ශය කියන්නේ කර්ම තුනක එකතුව. ඔන්න අපි ඒක තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්නේ බලන නෙමෙයි. ප්‍රඥාව. ප්‍රඥාවෙන් ඒක තේරුම් ගත්තට පස්සේ දකින්න තියෙනවා යමක්. මොකද වේදනාව කියන්නේ ස්පර්ශය නිසා සිදුවන එකක්. ඒක දකින්න පුළුවන්. ඊළඟට සංඥාව හඳුනා ගැනීමත් ස්පර්ශය නිසා සිදුවන්නේ. හරි ස්පර්ශයක් සිදුුනේ නැතිනම් චේතනාවක් පහළ වෙනවද? චේතනාවක් පහළ වෙන්නේ නැහැ. ස්පර්ශයෙන් තුරු චේතනාවක් නැහැ. එහෙනම් ඔන්න චේතනාවක් පහළ වෙන එකට ස්පර්ශයෙන් සිදුවන්නේ කියලා දැනගන්න. ඊළඟට සිත හිත කියලා අපි අල්ලගන්නේ මොකක්ද? අපිට හිත කියලා හිත දෙයක් දකින්න බෑ. හිත දකින්න හැදුවොත් අපි දකින්නේ මොකක්ද? හිත දකින්න හැදුවොත් අපි දකින්නේ වේදනාව, සංඥාව, චේතනාව, මානසිකාර. මේව තමයි දකින්නේ හිත හැටියට. හිතේ කියලා විශේෂ දෙයක් අපිට හොයන්න බෑ. දකින්න බෑ. එක්ක දැනීමක් එක්ක හැඳිනීමක්, එක්ක චේතනාවක්. මේවා තමයි අපි හිත කිය කිය අල්ලන්නේ. මොකද හේතුව හිත කියන්නේ නිකන් හටගත්තු එකක් නෙමෙයි. හිත කුමක් ප්‍රත්‍යයෙන් හටගන්න එකක්ද? මතක තියාගන්න. හිත හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. හිත ඉදී හටගන්නේ නාම රූප පත්‍ය විඥානයි. විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප කිවි මොනවද? දැන් මොන මතක තියාගන්න මෙතන තියෙන්නේ තනිකරම මානසික ක්‍රියාවලියක් නෙවෙයි. භෞතික ජීවිතයක සම්බන්ධයක් එක්ක මොනවද භෞතික ජීවිතය කියලා කියන්නේ? සතර මහා භූත සතර මහා භූතයන්ගෙන් හටගත්තු දෙයක් එක්කයි මේ ප්‍රවත්ම තියෙන්නේ. සතර මහා භූතයන්ගේ පැවැත්මෙන් මිදිලා සිත පවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාණය රූපයෙන් තොරව විදීමකින් තොරව සංඥාවකින් තොරව චේතනාවකින් තොරව, ඒ කියන්නේ සංස්කාරයන්කින් තොරව මේ විඥානයේ හට ගැනීමක් හෝ මේ විඥාණය කර්ම සරස්ක්‍රීම් වශයෙන් ජීවන වීමක් හෝ මේ විඥානයේ මෝරා යාමක් හෝ මේ විඥානයේ චුත වීමක් හෝ සිදු වෙන්නේ නැහැ. කවුරු එහෙම කියනවා නම් නේතන් තාණං විජ්ජති ඒක සිදු වෙන දෙයක් නෙවෙයි. අනේ එතනදී උන්වහන්සේ ප්‍රකාශ කළා කම්ම කිත්තං විඥානම් බීජං තන්නා සිනියෝ කර්මය කියන්නේ කුඹුර විඥානය කියන්නේ විජුවත තණ්හාව කියන්නේ වතුර මෙන්න මේ තුන එකතු වෙලා තමයි පටිච්ච සමුප්පාදයට අවනත වෙච්ච මේ ජීවිතේ සකස් වෙනවා. තේරුණා කියපේක. හැබැයි ටිකක් ගැඹුරුයි සාවධානව අහලා දරා ගන්න ඕන. කර්මයේ කුඹර හිත පිටුවට තණ්හාව වතුර. මේකෙන් තමයි සිදුවන්නේ. ඒකේ උන්වහන්සේ පෙන්නනවා මේ මහා පොළොව වගේ කියලා චතස්ස විඥාන ස්ථಿತಿ විඥානේ පීඩන තැන් හතර මොනවද විඥානේ පීඩන තැන් හතර රූප වේදනා සංඥා සංකාර විඥානේ පීඩන තැන් හතර මේ තැන් හතරේ තමයි මේක අල්ලගෙන රූප වේදනා සංඥා සංකාර අල්ලගෙන තමයි සිත පවතින සිත පවතින මේක අල්ලගෙන මේ එකිනෙක වෙනස් කරන්න බෑ දවසක් ඇහුවා දෙවි කෙනෙක් ඇවිල්ලා. ඇවිල්ලා ඇහුවා කුතෝ සරා නිවත්තන්ති. මේ තණ්හාව නැමැති ගංගාව නවතින්නේ කොහෙද? කත්ත වට්ටන් නවත්තති. මේ දුක් හැදෙන වැඩපිළිවෙල නවතින්නේ කොහෙද? කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති මේ නාම රූප දෙක නාම රූප දෙක ආසං කියපුවා සතර මහා දහසකින් හටගත්තු දේ ස්පර්ශය වේදනාව සංඥාව චේතනාව මානසිකාර මේවා ඉතිරි නැතුව නැති වෙන්නේ කොහෙද බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පිළිතුරක් දුන්නා. යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ පීඩල නැද්ද? ඊතෝ සරා නිවස්සන්ති. ඔන්න ඔතන තමයි තණ්හාව තණ්හාගඟ නැති වෙච්ච තැන. එත්ත වට්ටං නවස්සති. ඔතන තමයි තණ්හාව දුක හදන වැඩපිළිවෙල නැති තැන. එත් නාමංච රූපංච අසේසං උපරුච්චති උතන තමයි නාම රූප නැති තැන. කොතනද? නිවන. අනිත් සෑම තැනකම මේ නාම රූපයන්ගේ පැවැත්ම තියෙනවා. දැන් අපි අහලා තියෙනවා සිත පමණක් තියෙන බඹලෝ ගැන. අහලා තියෙනවනේ. එතකොට කවුරු හරි ඇහුවොත් ඒ සිත කුමක් ප්‍රත්‍යයෙන්ද පවතින්නේ කියලා. නාම රූප පත්‍ය විඥාන. වෙන ක්‍රමයක් නැහැ. මේ හැම දෙයකම තියෙන ලක්ෂණය මොකක්ද? මම කිව්වා දැන් දැන් අපි ගොඩාක් වචන කතා කළා අලුත් වචන. ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව මේ වචන කතා කළා. රූප විඥාන මේවා මොනවද සංකත සංකත කියන්නේ ඔව් හේතුන් නිසා හටගත් සකස් වෙච්ච දේවල් මේ සංකතයක තියෙන ලක්ෂණය මොකක්ද ඔව් ඔව් උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා වයෝ පඤ්ඤායති වෙනසීමක් තියෙනවා සිත සංයතස්සං පඤ්ඤායති විනාශ වෙමින් පවතීමක් තියෙනවා එතකොට දැන් අපේ ශරීරේ ওই ලක්ෂණ නැද්ද? තියෙනවා. අපේ හිතට දැනෙන අරමුණු වල ස්පර්ශය තියෙනවා අපේ ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, හිත නිසා. ඇති වෙන ස්පර්ශයේ ওই ලක්ෂණ නැද්ද? තියෙනවා. ස්පර්ශ. වෙනසීමක් තියෙනවා වෙනසීමක් පවතීමක් තියෙනවා. එතකොට ඒ ස්පර්ශ නිසා ඇතිවන වේදනාවේ ওই ලක්ෂණ නැද්ද? ඒ ලක්ෂණ තියෙනවා. තේරෙනවද? ස්පර්ශ නිසා හටගන්න වේදනාවේ තියෙන්නේ හට ගන්නවා වෙනස් වෙමින් පවතිනවා නැති වෙනවා. ස්පර්ශය නිසා හටගන්න හඳුනා ගන්න සංඥාවේ ওই ලක්ෂණ නැද්ද? තියෙනවා. ඒකත් හට ගන්නවා වෙනස් වීම පවතින නැති වෙනවා. හිතේ ඇතිවන චේතනාවේ ওই ලක්ෂණ නැද්ද? තියෙනවා. කටින් පිට වෙන වචනේ ওই ලක්ෂණ නැද්ද? තියෙනවා. කයින් කරන ක්‍රියාවේ ওই ලක්ෂණේ නැද්ද? තියෙනවා. අලුම් කරනවා තණ්හාවේ ওই ලක්ෂණේ නැද්ද? තියෙනවා. චූටි කාලේ ආස කරපු දේවල් අපි තවමත් ආස කරනවාද? පුංචි කාලේ වැලිපත් කිව්වා. දැන් වැලිපත් වෙනවද? නෑ. පුංචි කාලේ බෝනික්කු නැලුවා. දැන් පනවද? නෑ. චූටි කාලේ ඇලුම් කරන දේවල් නෑ අපිට දැන්. ඒ සංඥාව වෙනස් වෙලා ගිහිල්ලා. නේද? දැන් මේ සංඥාව කියන එක මේ හැමතිස්සෙම වෙනස් වෙවි වෙනස් වෙවි තියෙන එකක්. තණ්හාව නිත්‍ය දෙයක් නම් අපි ඇලුම් කරන දෙයක් අපිට එපා වෙන්නේ නැහැ. ඇලුම් කරන දේවල් අපිට එපා වෙනවා. අපි අතහැරලා දාන දේවල් අනත්තයි. ඔන්න මගේ කියලා ඔන්න ආස කරගෙන අපි යමක් ගන්නවා කියමු. මේකේ ආශාව නැති වෙන්න මහ වේලාවක් යන්නේ සමහර විට. සමහරට අපිට හිතේ කේන්තියක් ආවොත් මොකද වෙන්නේ? අතරගතු දිවිසි කරන්නේ නැද්ද? ආශාවෙන් ගන්න දේ විසි කරනවා. සමහර විට ඔන්න අපි බොහොම රසට යමක් ව්‍යාපියා දැන් ඔන්න අනුභව කරන වැස්ති වෙනවා. කවුරු හරි කෙනෙක් අපිට බැනගෙන බැනගෙන යනවා. මොකද වෙන්නේ කෑම වේලෙට? එපා වෙන්නේ දෙක පාට. එපා වෙන්නේ නෝ. නිත්‍ය නෑ. එක පාට වෙනස් වෙලා යනවා ඒක. මේ වගේ හැම දෙයක්ම තණ්හාව කියන්නේ අනිත්‍ය දෙයක්. නිත්‍ය දෙයක් නෙවෙයි. අනිත්‍යක තණ්හාව කියලා කියන්නේ අමුතුවෙන් අපේ හිතේ ඇති කරගත්තු ඇති වෙච්ච දෙයක්. අවිද්‍යාව නිසා ඇති වෙච්ච දෙයක්. අවිද්‍යාව නැති කරගත්තු ඇලෙන්නේ තණ්හාවෙන් මිදෙනවා. දැන් මිදෙනවා කියන වචනේ අපි තීරුම් ගන්න ඕන එකක්. අපි කියමු ඕන අපිට ප්‍රශ්නයක් තිබුණා. ප්‍රශ්නකින් දුක් විඳ විඳ ඉන්නකොට කවුරු හරි කෙනෙක් මේ දුක් විඳිනවා දැකලා අපිට උදව් කරනවා. උදව් කරන් පස්සේ මේ ප්‍රශ්نين අපි මිදෙනවා. මොකක්ද කියන්නේ? ප්‍රශ්නයක් කලින් තිබුණා දැන් නෑ කියන එක නේ. තණ්හාව තණ්හාව මිදෙනවා කියන්නේ මෙහෙම එකක්. දැන් අපි තණ්හාවෙන් අල්ලගෙන ඉන්නවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, සිත ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව මේ ඔක්කොම අපි අල්ලගෙන නමුත් මේවේ ඇත්ත දකින්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අතහරිනවා. මිදෙනවා කියන්නේ ඒක. ඒ සඳහා තියෙන වැඩපිළිවෙල දැන් අපිට එකපාරට කරන්න බෑ. මොකද හේතුව අපිට එකපාරටම සිත නිබඳු දෙයකට හදා ගන්නවා කියන එක සුඛායයෙන් වීරියකින් කරන්න ඕන එකක්. ඒක නිකන් දෙයක් නෙමෙයි. ඒක නිකන් දෙයක් නෙමෙයි. උත්සාහයකින්, වීර්යයකින්, ධෛර්යයකින් කළ යුතු දෙයක්. අනිත් එක දැන් තේරෙනවා ඇති මේක බොහොම ඥානවන්තව අවබෝධ කරගන්න ඕන එකක්. සක්කාය දිට්ඨිය නැති කිරීමත් එහෙම එකක්. දැන් අපි හිතාගෙන ඉන්නවා රූපය, ඒ කියන්නේ මේ ශරීරය මම කියලා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා හිතට දැනෙන සැප දුක් වේදනා මම කියලා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා මේ හඳුනා ගන්න දේ මම කියලා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්නවා හිත මම කියලා. මේ ඔක්කොම මම මම කියලා හිතාගෙන ඉන්නේ ඇයි? ඔව්. ඒව හටගත්තු ස්වභාවය. ඒව කුමක් නිසා හටගත්තාද කියන එක දන්නේ නැති නිසා නේද? අපි යම් විදියකින් හඳුනගත්තොත් මේ වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් එකක් කියලා අපි දැක්කොත් වේදනාව මම කියන පිළිගැනීමට මොකද වෙන්නේ? ඊට පස්සේ මම කියලා පිළිගන්නේ නැහැ. දන්නවා වේදනාව ස්පර්ශය නිසා හටගත් එක. සංඥාව ස්පර්ශය නිසා හටගත් එකක් කියලා දැක්කොත් සංඥා මම කියලා ගන්නේද? නෑ. චේතනා පහළ වීම ස්පර්ශය නිසා ඇති වෙන දෙයක් කියලා ගත්තොත් චේතනා මම කියලා ගන්නේද? නෑ. මේ රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්තු පැවැත්මක් කියලා තේරුනොත් තමන් අවබෝධ කරගත්තොත් මේ රූපමය පැවැත්ම මම කියලා ගන්නේද? නෑ. මේ සිත විඥානේ නාම රූපයන්ගේ පැවැත්ම තුල හටගත්තු එකක් කියලා තේරුම් ගත්තොත් සිත මම කියලා ගන්නේද? නෑ. එහෙනම් අපි සක්කාය දෘෂ්ටියක් ඇටියෙද මම මාගේ මට අයිති කියලා වෙනස් නොවන දෙයක් පිළිබඳ හැඟීමක් හිත ඇතුලේ තියෙන්නේ අවබෝධයක් කරා යන සාකල් පමණයි. අපිට යම් විදියකින් මේක අවබෝධ වුණොත් එහෙනම් මේක හේතුඵල ධමයක්. එහෙනම් මේක තමයි පටිච්ච සමුප්පාදේ. එහෙනම් මේක තමයි ධර්ම සිටිය ධර්ම නියාමතාවය කියලා තමා තුලින්ම දැක්කොත් අර කලින් හිතේ තිබිච්ච නෑ මේක ස්ථිරයක් තියනවා නෑ මේක මම කියලා එකක් තියනවා මේක භවෙන් භව ඇවිදින එකක් තියනවා කියලා ඔය අදහස් වලට මොකද වෙන්නේ ඔය ඉතුරු වෙනවා ඕව නැතු වෙනවා ඕව නැතු වෙනවා සක්කාය දිට්ඨිය නැතු වෙනවා එතකොට ඒ සඳහා තියෙන වැඩපිළිවෙල. මොකද්ද වැඩපිළිවෙල? දැන් ඇස, කන, නාසය, දිව, ශරීරයේ සිටේ පැවැත්ම හේතුඵල වශයෙන් බෙද බෙද බලනවා. ඒකට කියනවා ආයතන වශයෙන් බලනවා කියලා. ඊළඟට ඒවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා. ඒකට කියනවා ධාතු වශයෙන් බලනවා කියලා, ස්වභාව වශයෙන් බලනවා කියලා. ඊළඟට කාලයත් අවකාශයත් අතර පැවැත්ම වශයෙන් බලනවා. ඒකට කියනවා ස්කන්ධ වශයෙන් බලනවා කියලා. මේ වගේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බලන්න පටන් ගන්න එක. Taman තේරුම් ගන්න පටන් ගන්න එකට කියනවා මාර්ගය. එතකොට එයාට සද්දා, හිරි, ඔතප්ප, විරිය, පඤ්ඤා තියෙනවා. දැන් එයාට ටික ටික සද්දා, සති, විරිය, සමාධි, පඤ්ඤා හිතේ ඇති වෙනවා. ඔන්න එහෙම හිතින් පුරුදු කරන්න පටන් ගන්නකොට ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැන් මොකක්ද යාට තියෙන දිට්ඨිය මොකක්ද සම්මා දිට්ඨිය දැන් එයා හිතනකොට එයා දන්නවා රාගී ද්වේෂී මෝහ ඇති වෙනකොට මේක විඥාන නැමැති මායාවෙන් අවිද්‍යාව නිසා ඇතිවෙච්ච එකක් දැන් එයා ගීතී ඇති වෙනවා මොන සංකල්පද මේකෙන් මිදෙන්න ඕන එක්කම්ම සංකල්පය එයා දන්නවා ගැටීමක් ඇති වුණත් මේක හිතේ මවාගෙන පෝෂණය කරන එක. ඒකෙන් මිදෙන්න ඕනේ. අව්‍යාපාද සංකල්පය. මේ ලෝකේ හැමෝටම යහපතක් සිදු වෙන්න ඕනේ. අහිංසා සංකල්පය. ඔන්න සම්මා සංකල්පේනවා. දැන් එයා වචනේ සංවර කරගන්න. සම්මා වාචා. ජීවිතේ සංවර කරගන්න. සතර සතිපට්ඨාන දැන් එයා ඉන්නවා සම්මා සති. වීර්ය කරනවා සම්මා වායාම. ඒකේ යාගේ යම් ප්‍රමාණයකට තීරුම් ගැනීම එකඟකමක් තියෙනවා සම්මා සමාධිය. දැන් යා කොහෙද යන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගේ. කොන මාර්ගේ. ඒ ගමන් කරනකොට යා දැන් ඔන්න නැවත නැවත ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙද බෙද බෙද බලද්දී මෙයාට වැටහෙන්න ගන්නවා. හරි. වේදනාව ඇති වෙන්නේම ස්පර්ශයෙන්. සංඥාව ඇති වෙන්නේම ස්පර්ශයෙන්. චේතනාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්. විඥානේ නාම රූප නිසා. එහෙනම් මෙයා පටිච්ච සමුප්පාදේ බලනකොට ආ ස්ථිර වශයෙන් මේක කිසි දෙයක් නැහැ. එහෙනම් මේක දීර්ඝව මෙච්චර කල් ආවේ කුමක් නිසාද? කර්මය නිසා. කර්ම රැස්වීම නිසා. තණ්හාව තිබීම නිසා. අවිද්‍යාව තිබීම නිසා. එහෙනම් අවිද්‍යාවෙන් මිදුණා නම් තණ්හාවෙන් මිදෙනවා. තණ්හාවෙන් මිදුණා නම් කර්ම රැස්වීමෙන් මිදෙනවා. කර්ම රැස්වීමෙන් මිදෙනවා නම් හේතු නැහැ. පළවට හම් වෙනවා. ඔන්න මේ ධර්මයේ Taman තුලින් තේරුම් ගන්න ගන්නවා. එයා සෝතාපන්න. ඕකයි ක්‍රමේ. එහෙම නැතුව මේ භාවනා කරගෙන අස්වාගෙන ඉන්නකොට අද්භූත දෙයක් සිදුවන්නේ නැහැ. දෙවි ඇවිල්ලා කියන්නේ නැහැ ආ ඔබ මිදුණා කියලා. රැස් වී දෙන්නේ නැහැ. ඊළඟට භාවනා කරන තමන් පළඟක් බැඳගෙන උඩ ඉන්නවා පේන්නේ නැහැ. ඒ එකක්වත් මාර්ගය නෙමෙයි. මාර්ගය කියලා කියන්නේ මේ සමත විදර්ශනා කියන දෙකට වැටෙන වැටෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩ පිළිවෙල. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩ පිළිවෙල කියොත් ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී කෙනෙකුට ධර්මය දකින්න පුළුවන්. මේ ධර්මය අවලංගු දෙයක් නෙමෙයි. එතකොට කවුරුවත් දෙන එකක්ද? කවුරුවත් දෙන එකක් නෙවෙයි. මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් විසින් දැක්ක ඕපනයි එකයි. මේ ධර්මයේ තමා තුළට පමුණවා ගත යුතු එකක්. තමා තුළින් දැක්ක යුතු එකක් ඕපනයි එකයි. කිසි කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් මේක තේරුම් ගත්තාම දැන් අපිට හිතේ දනේ ස්වාමීන් වහන්සේ මාව ගලවා දාන්න කියලා කාටවත් කියන්න බෑනේ. බෑ. තමන්ගේ අතේ. එතකොට ඉස්සෙල්ලම පිළිසරණ මොකක්ද? තමාට තමා. ඊළඟට පිළිසරණ තමාට ධර්මය. ඔච්චරයි තියෙන පිළිසරණ. ඔච්චරයි පිළිසරණ තියෙන්නේ. තමාට තමන් තමාට ධර්මය. එතකොට සසරින් මිදීම හෝ සසරේ සිටීම කාගේ අතේද? තමාගේ අතේ. තමන්ගේ අතේ. එහෙනම් මේ ජීවිතේදී ධර්මයේ දකින්න වාසිකක්. දැන් ওই ක්‍රමයට තමයි ධර්මයේ දකින්න තියෙන අර ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙද බලන්න. අර මම ඊයේ භාවනාවක් වශයෙන් කළේ අන්න ඒක බොහොම හොඳයි මේක තේරුම් ගැනීම පිණිස. දැන් ඒක දැන් මම අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියවන්නේ ඒකට උවමනා කරන පසුබිම හදලා දෙන්න. දැන් අපි කුඹුරකට ගිහින් එකපාරටම වී වපුරනවා. නෑ. කුඹුර කොටලා, පස් පෙරලලා, කුඹුර මඩ වෙලා ඒකේ පිළිවෙලක් සකස් කරනවා. ඒ පිළිවෙල සකස් කරනවා. ඒ සකස් කරන පිළිවෙල තුල තමයි මේ කුඹර නැමැති ඒ කියන්නේ ක්ෂේත්‍රය තුල අපිට අවශ්‍ය දේ රෝපණය වෙන්නේ, පැලවෙන්නේ. මෙන්න මේ වගේ අපේ මේ ජීවිතයේ තුලත් සිත අවබෝධ කරගන්න ජීවිතය අවබෝධ කරගන්න වැඩපිළිවෙල ඉබේ එකපාරටම ඉබේ සිදුවෙන එකක් නෙවෙයි. අපි ඒකට ටික ටික දැනුම ඇති කරගෙන ඒ දැනුම තුලින් ටික ටික අපි මේ ජීවිතේ දකින්න මහන්සි ගන්න ඕනේ. මේක ටික ටික. එකපාරට නෙමෙයි. අනුපිළිවෙලින් අනුපිළිවෙලින් අනේක. දැන් මම කියවනේ ඔන්න ඉස්ලාම තමන්ගේ ජීවිතයේ ඒක බල තිබුණා. කිසිසේත්ම බය වෙන්න එපා. සීක බල තිබුණා. සැක තියෙනවනම් අංගුත්තර නිකායේ හතරේ තියෙනවා සෝතානු දත සූත්‍රය කියලා එකක්. ඒක බලන්න. ඒක බල තියෙන කෙනෙක් කොහෙද යන්නේ කියලා. යා සුගතිය යනවා. කවදාවත් සුගතිය යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක දැක්කා. මේ ජීවිතයේදී අපිට මේ සිත ඒ වගේ දිනු කරන්න ගත්තොත් ඒ සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද පුතඥ කෙනෙක් මේ ඔක්කොම සමාය මමයේ මාගේ මට අයිති කියලා සක්කාය දිට්ඨිය බැසගෙන ඉන්නේ ධර්මයේ දැක්කට පස්සේ හිමුලා වෙච්ච වෙලාවට එයා මමක ගියාට එයා දන්නවා මේකේ හේතුඵල ධර්මක ප්‍රවස්තක් හේතුඵල ධර්මක ප්‍රවස්තක් කියලා දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේට මොනතර නුවණක් තියෙන්න ඕනේද? අපිට මේ වගේ දෘෂ්ටි තියෙන අය. අපිට මේ වගේ ගැටලු තියෙන අය. මේ වගේ මුලා වෙලා ඉන්න අය. මේ මුලා වෙලා තියෙන මේ මේ කරුණු නිසාය. මේ මේ කරුණු වලින් මිදුනොත් මුලාවෙන් මිදෙන අය. කියලා කොච්චර ලස්සනට විස්තර කරන්න. ඔන්න සම්බුද්ධත්වයේ කියන්නේ ලීසි දෙයක්ද? මොනතරම් අතිරිමත් දෙයක්ද බලන්න මේ සම්බුද්ධත්වයේ කියන්නේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේටවත් වැඳ වැඳ යන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ තුල තිබුණ මහා ගුණස්කන්ධයක්. ඒක ශ්‍රාවකයා දකින්න ඕනේ. ඒක ශ්‍රාවකයා තුල තියෙන ගුණයක්. මෙන්න මේ ක්‍රමයට ජීවිතේ පටිච්ච සමුප්පාදය ඔන්න තමා තුලින් තේරුම් ගත්තොත්. මම කියවන්නේ දැන් මේ තමා තුලින් පටිච්ච සමුපාදය තේරුම් ගන්න ක්‍රමය ඒ විදිහට තේරුම් ගත්තොත් දැන් තේරෙන්න ඕන මේ දුක හදන්නේ කවුද? දුක හදන්නේ බාහිර කෙනෙක්ද? දුක හදන්නේ Tamanද? දුක හදන්නේ ඉබේද? ජාති ජරා මරණ හැදෙන්නේ කුමක් නිසාද? ජාති ජරා මරණ හැදෙන්නේ කොමක් නිසා? ජරා මරණ, ජරා කියන්නේ දිරනවා, මැරෙනවා, ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙනවා. මේ මොකක් වෙච්ච නිසාද? ඉපදිච්ච නිසා. ඉපදුනේ මොකද? ඔව් කර්ම විපාක සකස් වෙච්ච නිසා. නැත්නම් උපදින්නේ නැහැ. කර්ම විපාක සකස් වුනේ මොකද? ඔව් ග්‍රහණය කර ගැනීම නිසා. අර ධර්මයේ පිළිවිලීම අපි අල්ලන්න ඕනේ ඒක. උපාදාන නිසා ඕන වුණා ග්‍රහණය කරගත්තා. ඇයි ඕන වුනේ? ග්‍රහණය කරගත්තේ ආසාව නිසා. ආසාව ඇති වුණේ ආන්න මුලා වෙච්ච තැන කොතනද එතකොට? විදීම. ඒ කියන්නේ එතකොට එකක්වත් අපි 70 හැටියට දැකලා නෙමෙයි මේ වෙන්නේ. විදීම ඇති වුණේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වුණේ කුමක් නිසාද? ආයතන හයක් නිසා. ආයතන හය ඇති වුණේ නාම රූප නිසා. නාම රූප ඇති වුණේ ඔව් විඥානය නිසා. ඔතනින් දැන් අපි තීරුම් ගැනීම මතක තියාගන්න. මේ ඔක්කොම තියෙන්නේ කොමක් නිසාද? අවිද්‍යාව නිසා. විඥානයේ තියෙන්නේ නාම රූප නිසා. නාම රූප තියෙන්නේ විඥානයේ නිසා. මේ දෙක වෙන් කරන්න බෑ. මේ දෙක වෙන් කරන්න බෑ. එතකොට නාම රූප කිව්වේ පස්ස වේදනා සංඥා ඔව් අපි ඒක සිංහලෙන් කියමු. ඔව් හිත අරමුණක් එක්ක එකතු වීම ඒ නිසා විඳීම ඒ නිසා හඳුනා ගැනීම ඒ නිසා චේතන ඇතිවීම ඒ නිසා සිටී ක්‍රියාකාරීත්වය සතර මා දහසුන්ගේ පැවැත්ම. මේ ඔක්කොම කුමන් නිසාද? විඥාණය නිසා. විඥාණය නිසා වෙච්ච ඇටි තේරුම් ගනිමු. ඔන්න මම කිව්වා විඥාණය හටගන්නේ කුමක් නිසාද? කරුණු දෙකක් නිසා. චක්කුම් පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥාන. විඥාණය හටගත්තේ කුමක් නිසාද? ඇහැයි රූපයි නිසා. ආය රූපානිස චක්කු විඥානේ හටගත්තේ නැත්නම් ස්පර්ශයක් තියෙනවද? නෑ. ස්පර්ශයක් ඇති උනේ නැත්නම් වේදනාවක් තියෙනවද? ස්පර්ශයක් ඇති උනේ නැත්නම් චේතනාවක් තියෙනවද? ස්පර්ශයක් ඇති උනේ නැත්නම් සංඥාවක් තියෙනවද? එහෙනම් ඔක්කොටම මුල් වුණා මොකක්ද? ස්පර්ශේ. ස්පර්ශයක් ඇති වෙනවද විඥානේ නැත්තම්? ආ එහෙනම් කොට මුළුනේ මොකද්ද? විඥානය. එතකොට විඥාන පත්‍යා නාම රූපං. තේරුණාද? නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් නොතිබුණා නම් විඥානය හටගන්නවා. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් නොතිබුණා නම් විඥානය හටගන්නවද? නෑ. එහෙනම් විඥානයක් හටගන්නේ නාම රූප නිසා නාම රූප හටගන්නේ විඥානය නිසා. ඒක තමයි අපි මේ බෙද බෙද බෙද බෙද විස්තර වශයෙන් කතා කරන්නේ. විස්තර වශයෙන් කතා කළේ බෙද බෙද ඕක තමයි. ඉතින් ඕක පෙන්නවා උන්වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවකට පෙන්නවා පටමිටි දෙකක් එකට හේතු කරලා කියනවා කියලා. මේ විඥාන පත්‍යා නාම රූපං නාම රූපස්ය විඥානං කියන එක. පටමිටි දෙකක් එකට හේතු කරලා තියනවා කියන්නේ ලොකු වටමිටි දෙකක් මේව දෙපැත්තට කරලා මේ මේකට හේතු කරලා තියෙනවා. තිබ්බහම දෙකම වැටෙන්නේ නැහැ නේද? දෙකම හේතු කරලා තියෙන එකට වැටෙන්නේ නැහැ. එකක් ඇද්දොත් අනිත් එක වැටෙනවා. මෙන්න මේ වගේ කියලා තියෙනවා. තණ්හාව නැති කරගත්තොත් විඥානයේ නාම රූපයන්ගේ තණ්හාව ඉවරයි. තණ්හාව නැති කරගත්තොත් නාම රූපේ විඥානයේ තණ්හාව ඉවරයි. එකක් අයින් වුණොත් එකක් අයින් වෙනවා. එතකොට සංඥා තිබීම නිසා තමයි විඥානයේ තුල කර්ම රැස්වීමෙන් පෝෂණය වෙන්නේ. චේතනාව තුල කර්ම රැස්වීම පෝෂණය වෙන්නේ. තණ්හාවක් නැතිුණා නම් කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට තණ්හාවක් තිබෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ කියන්නේ අපිට යථාභූත ඥානයක් ඇති වුණා නම් යම්කිසි දෙයක් කෙරෙහි යථාභූත ඥානයක් තිබුණා නම් අපි ඒක කෙරෙහි ඇලෙන්නේ නැහැ. අපිට යථාභූත ඥානයක් තිබුණා මේ පටිච්ච සමුප්පාදය ගැන යථාභූත ඥානයක් තිබුණා නම් අපි මේක හේතුඵල වශයෙන් අවබෝධ කරගත්තා නම් හේතුඵල වශයෙන් අවබෝධ කරගත්තා නම් පටිච්ච සමුප්පාදේ සක්කාය විද්‍ය කියෙවිද? කියෙන්නේ නැහැ. කොහොමද ඉතින්නේ? මොකද ඒක දැකීම නිසාම නිසක්කාය දිට්ඨිය නැතු යන්නේ. එතකොට ඒක අයිති ප්‍රඥාවට. මොකේද අයිති? ප්‍රඥාවට. ඒකෙන් තමයි සම්මාදිට්ඨිය ඇති කරන්නේ. ඒකට කියනවා දස්සන සම්පන්න කියලා. දස්සන කියන්නේ දර්ශනයක්. දර්ශනයක්. ඒ කියන්නේ දර්ශනයක් කියලා කියන්නේ निराකූල අවබෝධය. ආකූල ව්‍යාකූල නැති අවබෝධයක්. එතකොට තේරුණාද දැන් මාර්ගය කියන්නේ මොකක්ද ඵලය කියන්නේ මොකක්ද කියලා තේරුණාද? තේරුණා නේද? ආ දැන් ඉතින් තේරුම් ගන්න මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ ඵලයේ සාක්ෂාත් කිරීම පිණිස ඒ කියන්නේ දැන් අපිට ඕනේ මේ දෘෂ්ටි වලින් මිදෙන්න නම් පටිච්චසමුපාදය අවබෝධ කරගන්න නම් මේ පිණිස තමයි අපි මේ උත්සාහ කරන්නේ. එතකොට මොකද එයාගේ ජීවිතේ වැටෙන්නේ කොහටද? මාර්ගයට. මාර්ගයේ ගමන් කරන කෙනා ආරම්භයේදී සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කොටස් දෙකකට බෙදෙනවා. මම මම ඊයේ කියා දුන්නා සද්ධානුසාරී කියන්නේ සද්ධාවෙන් අදහගෙන යනවා. ධම්මානුසාරී කියලා කියන්නේ එයා ඒක දකින්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සද්ධානුසාරී කියන මරණොත් එයාගේ ඊළඟ ජීවිතේ සුගතියක්. ධම්මානුසාරී කෙනා මැරුණොත් ඊළඟ ජීවිතේ සුගතිය යනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි ධම්මානුසාරී කෙනෙක් නිකන් මැරෙන්න තියෙන අවකාශ අඩුයි. ඒ කියන්නේ යා සෝදාපන්න වෙලාමයි. ඇති වුණොත් නැති වෙන්න තියෙනවා. ඒ කියන්නේ යා ඒකාන්තයෙන්ම සතර දුගතියෙන්, ඒ කියන්නේ ඒකාන්තයෙන්ම දුගතිය දුගතියෙන් මිදෙන ස්වභාවයෙන්මයි මැරෙන්නේ. එතකොට බලන්න කොච්චර පිළිසරණක් මේ ධර්මයේ තුලින් සත්‍යයට ලැබෙනවා මොනතරම් පිළිසරණක් ලැබෙනවද එහෙම නැත්නම් උන්වහන්සේ පෙන්වන්නේ සාමාන්‍ය පුහුදුන් ජීවිතේ දැන් අපි කාටත් තියෙනනේ gedara කියන එක මොකක්ද gedara කියන්නේ අපි නිතර යන්නේ ලැබුම් ගන්න තැනනේ නේද gedara කියන්නේ දැන් ආවේ ගෙදර ඉඳලා. හවසට යන්නේ කොහෙද? ගෙදර යන්න. ඉන්නේ කොහෙද? ගෙදර. හිත ඉන්නේ කොහේ ඉඳලාද? ගෙදර ඉඳලා. මෙන්න මේ වගේ කියනවා සතර අපාය. පුතඥ කෙනාට. උන්වහන්සේ ඉච්චර සරලව අපිට තේරුම් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ සුළු කාලයකට සුගතියකට යනවා. වැඩි කාලයක් දුක් විඳිනවා. එහෙනම් දැන් තේරුම් ගන්න අපි මේ ඉන්නේ කොහෙද? සුගතිය. මේක සුගතිය. මොකද මේක තුල අපිට පුළුවන් සීල් රකින්න. සංවර වෙන්න. භාවනා කරන්න. ධර්මය අහන්න. ධර්මයේ දරන්න. ධර්මයේ සාක්ෂාත් කරන්න. සියල්ල පුළුවන්. මේක සුගතිය. ඔව් ඉතින් ගෙදර ගියොත් නම් දරුවයා ගෙදර අපායක් මේ ඉතින් කොච්චර අවස්ථාවක්ද බලන්න මේක ලේසි දෙයක් නෙමෙයි මේක වටිනා දෙයක් වටිනා අවස්ථාවක් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න බලන්න උපරිම ප්‍රයෝජනෙ ගන්න බලන්න. මොකද හේතුව අපි කියමු අපි ඊළඟ ජීවිතේ ධර්මයේ දකී කියලා කොහොමද විශ්වාස කරන්නේ අපිනේ? මේ ජීවිතේදී අපි ලෑස්ති නැත්තම් අපිට නොපෙනෙන ලෝකයක අපි ලෑස්ති වෙයි කියලා අපි කොහොමද දන්නේ? මේ ජීවිතේදී අපි උත්සාහ කරන්නේ නැත්තම් ධර්මයේ දකින්න. අපි නොපෙනෙන ලෝකයක ධර්මයේ දකී කියන්න අපිට තියෙන සාහිතිකේ මොකක්ද? කායික ජීවිතමක් ගහන්නද? මායත් එක්ක මාරයන් ඉදිරිපත් වෙලා එන්න එන්න කියලා. කායික අපි කිවිසුමක් ගන්න. රමණාත්ම අපි ධර්මය දකි කියලා. අපි කිව්ව මේ ජීවිතයේදී අපි කුසල් කරන අපි ස්ථිර පිළිවෙලකට සිත සකස් කරගත්තේ නැත්නම් අපි මැරිලා ගිහින් යහපනේ උපන්නොත් මොකද වෙන්නේ? ඉවරනේ. අප්‍රිකාවේ ඉපදුනත් මොකද වෙන්නේ? ඉවරනේ. ඇමරිකාවේ ඉපදුනත් මොකද වෙන්නේ? ඒත් ඉවර වැඩක් නැහැ. ඊට පස්සේ කොහේ යයිද මොනවා සිදුවේද මොන අකුසල කර්ම අපි කරගනීද ඊට පස්සේ මෙරිලා ගිහින් කොහේ උපදී ඊට පස්සේ ගෙදර තමයි යන්නේ. ඔන්න වෙනදී. ඉතින් එහෙම අනතුරුදායක සත්‍යක් මේ ජීවිතේ තියෙනවා. කිසි කෙනෙකුට බෑ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසායි බොහොම ලස්සනට උන්වහන්සේ පෙන්වනවා මොකද්ද මේ අම්මා තාත්ත කරන්නේ මේ මව්පියෝ අපිට මේක කරලා දෙන්නේ ඊළඟට මව්පියන්ට වඩා පිළිසරණක් තියෙනවා මේ ධර්මයේ සමේව තානං සරණම් පතිස්සං ඒ ධර්මයේමයි ආරක්ෂා ස්ථාන ධර්මයේමයි සරණ ධර්මයේමයි පිහිට ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සක්මායි බෝ කිච්ච මඤ්ඤම් පහය. ඒ නිසා මේ සියලු වැඩ දෙවෙනි තැනට දාලා. සුණාත මේ ධර්මය අහලා ධාරේත ධර්මයේ දරාගෙන චරාත ධර්මයේ තුල ජීවත් වෙන්න. මොකද ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් තමයි මේකෙන් ගැලවෙන්නේ. අපි කියමස් බැරි වෙලාවත් මරණාසන්න වුණා. එතකොට අපිට කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කවුරුත් නැහැ. එතකොට පිළිසරණ මොකක්ද? තමන් පුරුදු කරපු දේ. ධර්මයේ පුරුදු කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එකපාරට හිත ධර්මයට දාගත්ත බය වෙන්න දෙයක් නැහැ. ධර්මයේ පුරුදු නොකරන එනේන අරමුණට තැති ගන්නවා, බය වෙනවා, එල්ලෙනවා. ඒක හරියට කොහොමද බරපතල ගම් වතුරකට අහු වෙලා ගහගෙන යනවනම් මිනිස්සේ මොකද වෙන්නේ? එයා තනකොළ ගහේ තෙල්ලෙන්න බලනවා තනකොළ ගහේ තෙල්ලෙන්න බලනවා බැරි බැරි වෙලාවත් එමගේ නිරේට වැටුණා වැටිලා නිරේ දුක් විඳලා අපෙන් ඇහුවොත් එහෙම ඉන්නේ දැන් නිරේ දුක් විඳ වෙන ඉන්න වෙලාවට යමපල්ලා ඇවිල්ලා ඇහුවොත් එහෙම දැන් ඔබට මේ දුකද කැමති විඳින්න එහෙම නැත්නම් ඔබ කැමතිද මේ කුෂ්ඨ හැදිච්ච නාකි බැල්ලීකුගේ කුසේ පිළිසිඳින්නද කැමති කියලා ඇහුවොත් කුමක්ද කැමැත්තෙන් පිළිගන්නේ? අනේ මට මේ නිරාදුක් නම් එපා. මම කැමතියි කියලා අර බැල්ලිගේ පුතේ පිළිසිඳ ගන්න. එහෙම අනතුරක් තියෙනවා. මම මේ කටින් හදලා බය කරන්න කියනවා නෙමෙයි. එහෙම අනතුරක් තියෙනවා. ඒක තමයි මේ ධර්මයේ නොදකින ජීවිතයේ තියෙන අනතුර. ධර්මයේ දකින ජීවිතයේ මුළුමනින්ම සුරක්ෂිතයි. මුළුමනින්ම ආරක්ෂා සහිතයි. මුළුමනින්ම ආරක්ෂා සහිතයි. සම්පූර්ණයෙන්ම රක්ෂණය වෙනවා. ධර්මයේ තුල. ඒ නිසා මේ ජීවිතයේදී මේ ධර්මය අපිට දැක ගන්න බෑ කියන අදහස ඇති කර ගන්න එපා. මේ ජීවිතේදී ධර්මයේ හැසිරෙන්නයි අපිට තියෙන්නේ. අපිට ධර්මයේ දකින්න පුළුවන්. හැබැයි ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද හේතුව අමාරු වෙන්නේ. අපි පුරුදු කරපු පිළිවෙල මේ පිළිවෙල නෙමෙයිනේ. අපි පුරුදු කරපු පිළිවෙල මීට ආත්මසිප වෙනස් පිළිවෙලක්. අපි ඔහේම ඒ කියන්නේ අපි අපි කලේ බොහොම ලේසි වැඩක්. අපි කියමු පල්ලෙහාට ගගක් ගලාගෙන යනවා. ඕකට බැස්සාම පල්ලෙහාට යන එක ලේසි නේද? ඔව් අනුසෝත ගාමී. ඔහේ යන යන පිළිවෙලක්. බොහොම ලේසි පිළිවෙලක්. දැන් පුරුදු වෙච්ච පිළිවෙල ඔහේ යනවා. අඬ අඬ අඬ අඬ සුසුම් වේලෙහෙල දුක් විඳ විඳ යනවා. පල්ලෙහාට යන පිළිවෙල ලේසි. නමුත් උඩට යන පිළිවෙල අමාරුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ වගේ කියන මේ ජීවිතේ. ඔන්න කොටසක් ගහගෙන යනවා. ගඟෙන් එතර වෙච්ච කෙනෙක් කියනවා ඔය යන්නේ ලේසි ගමනක් නෙවෙයි. ඔය යන්නේ මහා ප්‍රපාතයකට. මහා ප්‍රපාතයකට ඔය යන්නේ. ඔය ගමන ගිහිල්ලා ඔය ප්‍රපාතයට වැටුණොත් ලෝකයේ ඇතුලේ කිඹුල්ලෝ ඉන්නවා. වාහනේක සත්ත්වින් ඔක්කොම බෝ කාලා දමනවා කියලා. කොටසක් කියන නෑ ඔය මොන පිස්සුදුවා. ඔය ඉස්සරහා තියෙන දේවල් ඔය කොහොමද දන්නේ? කියලා කොටසක් මොකද කරන්නේ? අර යන ගමන යනකට මිනිස්සක් නෑ අමාරුවක් නෑ ඔය යන්න පුළුවන්. යනවා. නමුත් ඥානවන්ත කෙනෙක් මේක අදහනවා. අදහලා මොකද යා කරන්නේ? ගොඩට එීම පිණිස මොකද කරන්නේ? අනේ මට ගොඩට යන්න ලැබී වගේ ගහ පහලට ගියොත් හරියයිද? එයා මොකද කරන්න ඕනේ? වීරිය කරන්න ඕනේ. අතපය ගහලා ශක්ති පමණින් වීරිය කරගෙන උත්සාහ කරගෙන යන්න ඕනේ. අන්න එයා තමයි එතන වෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමු. අද භාවනා කළා. හවසටත් මම මෛත්‍රී භාවනාව ටිකක් කරවල්ලා. ඒ මෛත්‍රී භාවනාව කරවලා මෛත්‍රී හිත පිහිටවන අය දිගටම මෛත්‍රීම සිත පිහිටවා ගන්න. එහෙම නැත්නම් ආනාපාන සතිය කරන්න. මොකද ඒකින් හිත ගොඩාක් සංසිඳිනවා. ඒ සංසිඳින හිතෙන් මේ ධර්මය අහනකට තමන්ගේ ජීවිතයට අවබෝධ කරගන්න පහසුයි. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ බණ අහගෙන හිටපෙන් හුඟක් ධර්මය දැක්කා. ධර්මය අවබෝධ කළා. ධර්මය කියන එක මේ ඇස් වහගෙන ඉන්න එකටම අවබෝධ වෙන එකක් නෙමෙයි. සමහර විට ධර්මයේ කියන එක අවබෝධ වෙන්න පුළුවන් මේ ව්‍යංජනේ හද හද ඉන්න වෙලාව. තමන් සතර සතිපට්ඨානෙ ඉන්නවා නම්. සමහර තමන් රෙදි හොදන වෙලාවේ මේ වගේ ධර්මය අවබෝධ වෙන